තෙරුවන් සරණයි. හෙලෝ තෙරුණුව තෙරුවන් සරණයි නිශාත මහත්මයා. ආ ඔව් තෙරුවන් සරණයි. ඔබතුමිය කීප සැරයක්ම මට කතා කරන්නත් හැදුවා නේද? හොඳයි. ඉතින් මොනවාද ඔබතුමියට තියෙන ගැටලු කියන්න බලන්න. අපි එක එක ලියමු බලන්න පුළුවන් පුළුවන් විදියට. <laughs> කියන්න බලන්න. ගොඩක් කල්ද මේ සාකච්ඡා ඒ කියන්නේ ධාමට යොමු වෙලා ගොඩක් කල්ද පොඩ්ඩක් මේ විස්තර ටිකක් පොඩ්ඩක් කිව්වොත් මේ කොයි වගේ ඉන්නේ කියලා ඒ ඒ ටික පොඩ්ඩක් කිව්වොත් හොඳයි. එතකොට මම දන්නවා ඔබතුමියට කොයි වගේ කොයි හරියෙන් කතා කරොත් ඇද්ද කියලා. විසඳලා දුන්නොත්. <laughs> ටිකක් කියන්න බලන්න විස්තර ටිකක්. ඔව් අවුරුද්දක වෙලේ ඉඳලා මේ ධර්මය අහනවා. මුලින්ම මේ ඔය තපෝවන ඒ ඒක ඇහුවා. ඒ හාමුදුරන්ගේ. ඊට පස්සේ ධම්මාරණ ඒ ඒකේ ගොඩාක් බණ අහලා තියෙනවා මහත්මයා. ඊට පස්සේ අර මෙහෙණින් වහන්සේ නමක්ගේ ධර්මය ඇහුවා. එතකොට මේ තව මාත් එක්ක මේ වගේ ධර්මය අහන තව කීප දෙනෙක් ඉන්නවා. එයාලටත් මහත්මයා කරන මේ අපි කරන රැකියාවත් එක්ක වෙලාවක් නැතිකම <laughs> වෙලා තියෙන මාත්මයම කුවෙට් කළ රැකියාව කරන්න හොඳයි ඕ එතකොට දැන් ඔබතුම විවාහකද ඕ මට එක දුවෙක් ඉන්නවා හොඳයි හොඳයි ඒ ටික ප්‍රමාණවත් එතකොට දැන් ඔබතුමියට මොකද ධර්මය ගැන තේරිලා තියෙන. ඇයි ඔබතුමී ධර්මයක් අහන්න පෙළඹුණේ? අනේ චුට්ටක් නිකන් කිව්වොත් විස්තර චුට්ටක්. ඇයි ධර්මයක් අහන්න හිතුනේ? මම තාත්තා පොඩි කාලේ ඉඳලම මේ ධර්මයට ගොඩක් ලැදි කෙනෙක් ඇත්තටම. ඒ කියන්නේ දන්න කාලේ ඉඳලා මට මේ මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ දෙන පණිවිඩය කියලා දැනගන්න පුදුම ඌමනාවක් තිබුණා එනකොට අර අපේ පවුල් පසුබිමත් එක්ක ඒකට ඇත්තටම අවස්ථාවක් තිබුණේ අපේ ගෙදර මට සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. ඔබතුමා ඔබතුමී ළඟ අපි ගොඩක් ගම වැල්ලවායා මහත්මයා. ආ වැල්ල වයනේ හොඳයි හොඳයි. හරි. එතකොට එතකොට ඉතින් දැන් මොකද තියෙන දැන් මේ ධර්මය අහලා දැන් ඔබතුමිය හොඳ ඇත්තටම ඔය කියපු ඒ දැන් ඔය කිව්වනේ මේ මේ මේ බණ මම ඇහුවා කියලා. හරි දැන් ඒ වෙයි මොනවද ඔබතුමියට තේරුනේ? ඒ අතරින් ඔබතුමියට මොකද්ද තේරුම් නැත්තේ? ඒ එක තැනකින්වත් ලියා ගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ මොකක්ද? අන්න ඒක ඉදිරිපත් කරන්න බලන්න. මම එතකොට බලන්නම් එතනින් එහාට මේක කියන්න. ඔව් කියන්න. ඔව් මහත්මයා මට දැන් තේරෙනවා හොඳටම අපිට කවදක්වත් ඇසට රූප දැකලා නෑ කියන එක. එතකොට කනට ශබ්ද ඇහිලා නෑ කියන එක, දිවට රස දැනිලා නෑ කියන එක. එතකොට ශරීරයට ස්පර්ශ, නාසයට ගඳ සුවඳ ඒ ටික මට හොඳටම පැහැදිලි මහත්මයා. අර ඔබතුමාගේ එක් ධර්ම දේශනාවකින් මට ඒක හොඳටම පැහැදිලි වුණා. සාදු සාදු සාදු. හොඳමයි. එතනින් එහාට එහෙනම් අපිට තියෙන හිතේ ලුකු ගැන විතරයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ආන්න හරි. ඔව් මහත්මයා ඔව්. හරියට හරි. ඒ කියන්නේ ඔබතුමියට පහක් පහල එකක් දිහා බලාගෙන ඉන්න කිව්ව කතන්දරේ හොඳට තේරෙනවා දැන් ඒ කියන්නේ. අර පහම වැඩක් නැහැ. අන්න හරි. හිස් ගෙවල් පහක් වහලම දාන්න. හරිද? එහෙනම් එකක් දිහා විතරයි ඔබතුමියට දැනගන්න තියෙන්නේ. ඒක ගැන විතරම නේද බුදුහාමුදුරුවෝ බලන්න කියලා කිව්වේ. ඔව් මහත්මයා ඔව්. මේක නෙමෙයි හි- මේ මනස එහෙම නැත්නම් හිත මෙන්න මෙතන වෙන සිද්ධිය තමයි දකින්න කියලා කිව්වේ. නේද? ආ ඔව්. එ- oh. එහෙනම් ඔව් බලන්න මහත්මයා. Oh ඔබතුමියට තේරෙනවා පේනවා පේනවා කියලා මම ඔබතුමියට දැන් කිව්වොත් ඉදිරිපිට තියෙන දේවල් ගැන පේන දේවල් දකින්න දේවල් ගැන කියන්න කියලා ඔබතුමියට මට කියන්න වෙන්නේ මොකද්ද? මම කිව්වොත් ඔව්. ඔබතුමියට අ, පේන අහ්. Uh. ඉදිරිපිට පේන දේවල් දකින්න දේවල් ගැන කියන්න කිව්වොත් ඔබතුමියට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද මට? මොකුත්ම කියන්න බෑනේ මහත්මයා අපිට එතකොට කියන්න වෙන්නේ හිතන දේවල් තමයි. හරියටම හරි. සාදු සාදු. ඔබ ඔන්න ඔය අවබෝධයේ ඉන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක්. ලොකු තැනක්. ලොකු තැනක් ඔතන. ඔබතුමිය ඔතන නම් ඉන්නේ. එහෙමයි. පේනවා කියන්නේ හිතන බවක්මයි. ඇහෙනවා කියන්නේ හිතන බවක්මයි. දැනෙනවා කියන්නේ හිතන බවක්මයි. මේ හිත මේ දැනගන්නවා කියන තරම් හිතන බවක්මයි තියෙන්නේ කියලා දැනෙනවා. ඔබතුමියට අවබෝධ වෙලා නම් ඒ කියන්නේ ලොකු තැනක් එතන. හරිනේ? හොඳයි. ඒ කියන්නේ ලොකු ගැට ටිකක් එහෙමයි. එහෙමයි. එහෙනම් දැන් ලෝකයේ තියෙන්නේ මේ මේ මේ මනස ඇතුලේ තමයි හටගෙන තියෙන්නේ. මනසත් එක්ක තමයි ලෝකයේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් දැන් මේ මේ එතකොට දැන් එහෙනම් ඔබට මේ දැන් හරියටම දැනගන්න ඕනේ එහෙනම් මේ මේ මනස තුල එහෙම නැත්නම් අපි කියන හිත කියලා. මේ මේ මෙන්න මේ හිත හිතේ හැදෙන ලෝකය ඇත්තක්ද කියලා දැනගන්න විතරයි. ඔන්න ඔක ඔබ දැනගත්තාම ඔබතුමියට එතනින් එහාට අනිත් ඒවා පහේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒක අයින් කළාමනේ තියෙන්නේ දැන්. ඒ පහෙන් මිදිලා තියෙන්නේ. එකයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඕක ඇත්තද කියලා දැනගන්නවා. ඔන්න ඕක ඇත්තද කියලා ඔබ දැනගන්න කොහොමද? දැන් ඔන්න ඔබතුමියට කියනවා පුටුව කියලා. දැන් ඔබතුමියට ඇහුණානේ. එතකොට ඔබතුමියට මම කතා කරපේක ඔබතුමියට ඇහුණෙත් නෑ හැබැයි. ඔබතුමියගේ ওই උපකරණෙන් යම් ශබ්ද තරංග ටිකක් ඇවිල්ලා කණේ වැදුනා. ඒ ඒ සද්දේ මං හිටියද? නෑනේ ඔහු හිටියේ නෑනේ අන්න බලන්නකො වැඩි එතකොට බලන්න මේ සද්දය හරහා ඔබතුමියගේ හිත ඇතුලෙන් නේද පණිවිඩයක් ආවේ මෙහෙම මෙහෙම දැන් කතා කරනවා කියලා දැන් ඇහෙනවනේ හිතෙනවා නේද එතකොට ඒ අතරේ පුටුව කියන ඇහුණ නේද ඔව් ඇත්තටම ඇහුනේ හිත ඇතුලට නේද පුටුව කියලා ඔව් එහෙමයි මහත්තයා අන්න බලන්න දැන් බලන්න ඒ ඇහිච්ච පුටුව පුටුව කියලා ඇහුනේ මොකද්ද? වචන ටිකක්. සිතුවිල්ලක් ආවේ. එතකොට මේ වචන ටිකක් කරහා සිතුවිල්ලක් ගොඩ නැගුණා. වචන ටික ගොඩ නැගුණේ සද්දේ හරහා. ඔය සද්දේ තුල දැන් ඔව් මාව ඔබට පනවන්න පුළුවන්ද මම ওই සද්දේ තුලින් ආවා කියලා? මං කා මගේ කට මං කතා කරනවා ඔව් කියලා බෑනේ පනවන්න. මං ওই සද්දේ බෑ තුල ඉන්නවද කොහෙවත්? ඕක ඇතුලේ. නැහැ නෑනේ මම ඔය ඔය මම ඔය කොහෙවත් ආවේ නෑ. ඔබගේම උපකරණයේ හේතු ටිකක් නිසා සද්ද ටික සද්ද තරංග ටිකක් කියලා කණේ වැදිලා ඔයාගේම හිත ඇතුලේ මම කතා කරනවා කියලා ඔයා හිතනවා. අන්න දැන්. ඔව් හිතනවා. අන්න බලන්න. දැන් මේ නිශාන්ත මහත්තයා කතා කරනවා කියලා ඔයා හිතනවා. ඊට පස්සේ ඔයා කතා කරනවා කියලා ඔයා හිතනවා. ඔයා කතා කරන එකත් ඇහෙනවනේ ඔයාට. හරිද? ඒකත් ඇහෙනවද ඔයා හිතනවද ආයි? හිතනවා නේද? හොඳට බලන්න. ඊට පස්සේ දැන් මම පුටුව කියලා කිව්වහම සද්දේ වැදිලා කන ඇතුළට ආවා පුටුවක් ගැන පුටුව පුටුව කියලා සිතුවිල්ල. දැන් මේ ආපු සිතුවිල්ල ඒ පුටුවේ වාට ඉඳ ගන්න පුළුවන්. බෑනේ. බෑනේ. එහෙනම් ඒ සද්ද තුල ඒ පුටුව තිබිලා නෑ නේද? නෑ. අන්න දැක්කද? එහෙනම් දැන් ওই පුටුව තියෙන්නේ කොහෙද? දැන් ආපු පුටුව කොහෙද තියෙන්නේ? නෑ හිතේ තියනවද හුටුව? හොඳට බලන්න. හිතේ තියෙනනම් බන්න ගන්න බලන්න. නෑනේ ඒක. ආ ඔබතුමී දැන් ඒක එතනම නිරුතයි. අන්න හරි දැක්කද? දැක්කද? අන්න ඒකයි. එහෙනම් බලන්න ඔය හිතේ හැදෙන ඔය අපි හදාගන්න චිත්ත රූප වල කිසිම සාරවත් බවක් තියනවද? නැහැ නේද මාත්. අන්න හරි. දැන් අපි දැන් මම දැන් මම දැන් ඔබතුමියට කියනවා රොටි කියලා. පොල් රොටි කියලා. ඇහුණානේ? ඔව්. අන්න වාන්න. දැන් අපි දෙන්නට පුළුවන් වේද කන්න? බෑනේ. <laughs> ඉතින් ඒක කන්න වෙන්නේ. එතකොට නිශාන්ත මහත්මයා මේ අපිට ඔය ශබ්දය හරහා එන්නේ මේ අර මන ධම්ම මේ ධම්ම කොටසක්නේ. අන්න හරි. ධම්ම කොටස. ඊට පස්සේ ඒ එතකොට මේ ඒ ධම්ම දැන් අපිට ඇසට රූපයක් මස් ඇසට රූපයක් ස්පර්ශ වෙන වෙන සකස් වෙන සිත එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවනේ. ඔව්. ඒ වගේ දැන් ශබ්දයටත් එහෙමයි රසට එහෙම ගඳ සුවඳටත් එහෙමයි. එතකොට නිශාන්ත මහත්මයා ඔය මන මනට ධම්ම කියන කොටසත් එහෙම එතන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවද? ඒක බලන්න ඔබතුමිය මෙන්න මේ. දැන් මම වචනින් කියනවට වැඩිය ඔබතුමිය මේක බලන එක හොඳයි. එතකොටනේ අවබෝධය තියෙන්නේ. නේද? එතකොට ඔබතුමිය මට ඊට පස්සේ එතකොට අපි අර මෙන්න මෙහෙමමයි කියලා. ඔන්න බලන්න. දැන් ඇහැට රූපයක් ගැටෙනවා කියන තැන හේතු සකස් වෙනවා. නේද? හේතු සකස් වුණා. ඒ හේතු ඒ දෙක විතරක් තිබ්බොත් ඔබතුමියට මොකක්වත් හම්බ වෙනවද මේ වෙලාවේ? ඇහැයි රූපේ විතරයි. ඇහැයි රූපේ අන්න හරි. ඒ කියන්නේ ඔබතුමිය ඒ වෙලාවේ හරියට නිර්වින්දනය කරලා තියෙන මොහොතක් වගේ. හරියට මලමිනියක් වගේ. හරියට නින් තද නින්දක ඉන්නවා වගේ. ඔබට ඇහැ ඇරලා පින්නනවා. දැන් දන්නවද? දැන ගැනීමක් ආවද? නැහැ. අන්න එහෙනම් හිත එන්න ඕනේ නේද උතන්ට? මනස පිහිටන්න ඕනේ නේද උතන්ට? අන්න බලන්න. එහෙනම් එහෙනම් ඔබතුමිය රිස්සල කියවකට ඇහැට එහෙනම් ලෝකයක් හම්බ වෙලාම නමුත් ඔන්න බලන්න ඔතනට මනස පිහිටපු හැටිය දැන් මොකද වෙන්නේ? ඇහැ රූප කියනකොටම ඇහි සිත හට ගන්නවා. අන්න ඒකට කියන චක්කු විඥානය කියලා. චක්කු විඥානය. දැන් ඕක හටගෙන උතනින්ම නිරුද්ධ වුණොත් දැනගන්න දෙයක් තියනවාද? ඕ නෑනේ මහත්තයා. නෑනේ ඔතන ඔන්න බලන්න. ওই ස්වභාවය හරියට මෙන්න මේ වගේ. ඔබ S2 වහගන්න. S2 අරින්න. ඔව්. හිතන්න එපා. හොඳේ? ඔන්න මම ඔබට කිව්වේ S2 වහන්න S2 අරින්න. හරිනේ. ඔන්න ওই ස්වභාවයේදී ඔය ඇහැට වැටෙන ඔක්කොම වැටලා නේද තියෙන්නේ. ඔව් පෙනෙන පරාසයම වැටිලා තියෙන්නේ. ඔතන නේද පෙනෙනවා කියලා හම්බ වෙලා තියෙන්නේ. එහෙම එහෙම. ඔය තුල ඔබට ගන්න පුළුවන් ද මොකක්වත්. ඔතන වෙන් වෙන්නේ නැහැ නේද කිසි දෙයක්. පෙනීමක් තියෙනවා කණ්ණාඩියකට වැටලා තියෙනවා වගේ ප්‍රතිබිම්බ ටිකක්. ඔච්චරයි නේද වෙලා තියෙන්නේ. එහෙමයි මහත්තයා. අන්න හරි. ඔතනින් නැවතුනොත් ඔතනින් ඇත්තට මුකුත් දැනෙලා නැහැ. ඔන්න දැන් ඔබගේ අත අරගෙන ඔබ ওই ළඟ තියෙන මොනවාම හරි කමන්නේ ස්පර්ශ කරන්නකො හිමින් සැරේ. ඇඟිල්ලකින් ස්පර්ශ කරන්නකො. එතකොට හොඳ ලස්සනට මේක තේරෙනවා. ඇඟිල්ලකින් ස්පර්ශ කරන්නකෝ එතන තීර දෙයක්. ඔන්න බලන්න. ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? එතන දැනීමක් එනවා නේද? ඒ මොහොතට මොහොතට. දැනීමක් තියෙනවා. අන්න හරි. ස්පර්ශ කරනවා ගන්නවා. ස්පර්ශ කරනවා ගන්නවා. ස්පර්ශ කරනවා ගන්නවා. ඔය දැනීමක් තියෙනවා නේද? චුට් පොඩි දැනීමක්. එහෙම. ඒ හැම ස්පර්ශයක් තුළ අන්න බලන්න හේතු දෙක ස්පර්ශය කියන දැන ගන්නකෝ. අගිල්ලයි ඒ වස්තුවයි ස්පර්ශය. එතන මොකද තිබුණේ දැනීමක් නේද? දැනීම. ඒ දැනීම තමයි වේදනාව. ඔන්න හොඳට බලාගන්න. නමුත් ඔන්න බලන්න ඒ එකම ගොඩ නැගෙනවා නේද ඇඟිල්ල ගෑවුණා. තදයි. මෘදුයි. ඔන්න ඔහොම ටිකක් එනවා නේද? ඔය ටික ඔය ටික ඔය ටික ඔය ටික කොහෙද එන්නේ? ඔය ටික කොහෙද එන්නේ? අන්න බලන්න වැඩි. ඔන්න බලන්න ඇඟිල්ල ගෑවෙනකොට කයයි පොට්ටබ්බයි මේ කාය විඥානයයි කියන තුන. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කිව්වා වගේම අන්නේ තුන උතන තියෙන්නේ. එතන බලන්න කයයි පොට් වස්තුවයි ඔන්න බලන්න ගැටෙන මොහොතේ ඔන්න දැනීමක් ආවා නේ. අන්න ඒ දැනීම ආපු දැන නේද අපිට දැනුණා කියලා ආවේ. යම් දැනීම දැනුම අන්න ඔච්චරයි. දැන් බලන්න ඉතුරු ටික හදාගන්න හැටි. ඇඟිල්ල ගෑවුණා තදයි මෘදුයි සීතලයි අරකි ගෑවුණා මේකි ගෑවුණා රිදුණා සැපයි දුකයි ওই ටික කොහෙද අන්න මනෝ අන්න මනස තුල ක්‍රියාත්මක වෙන විදිය බලන්න ගෑවෙනකොට දැනිච්ච එකේ තිබුණද ඔය එකක්වත් නැහැනේ එච්චරයි උනේ අර හදාගත්ත ටික ඒක තමයි අවිද්‍යාපච්චය සංඛාරා. අන්න දැන් තේරුණාද සිද්ධිය. ඒක හැදෙන්නේ මන ආයතනය තුල. අන්න බලන්න. කය විරුද්ධ වුණා. කාය විඥාණයට තමයි අර දැනීම ආවේ. චුට්ට දැනීම. ඒක දන්නේ නෑ මේ මොකද්ද කියලා. ඒ දැනීම විතරයි. ඒක එතනම නිරුද්ධයි. නිරුද්ධ වෙනකොට මන නේද හදාගන්න එක තදයි. අන්න ඊටු ටික සිහි කරන ටිකක් තියෙනවා. දැක්කද වැඩි? ඔව් එහෙමයි. අන්න එහෙනම් දැනෙන එකට අදාළ එකක් නෙවෙයි නේද මේ හිත හදාගන්නේ. ඒ කියන්නේ බලන්න අර දැනෙන එකට දැනෙන එකට මොකක් කියන්න පුළුවන්ද? දැනීමක් විතරයි නේද? දැනීම දැනීමෙන්ම ඉවරයි. ඔන්න බලන්න ඇඟිල්ල ගන්නකොටම ඔන්න බලන්න ඇඟිල්ල ගෑවෙනකොට දැනීම ඇඟිල්ල ගන්නකොට මේ දැනීම කොහෙටද ගියේ? ගිය තැනක් කියන්න පුළුවන්. නිරුද්ධයි. නිරුද්ධයි. ඒකට නේද දැන් මේක ඇතුලේ මේ හදාගෙන දුවන්නේ. තදට ගෑවුනා, සීතලයි එතන, ඍතුනා, සැපයි. දැන් ඔයාලට තේරුණා. ඔය හරිම සිවුම්. එහෙනම් ඔය ඇවිදින හැම තැනකම තියෙන්නේ ඕක නේද? කරන වැඩවලදී හැම ස්පර්ශයකම මේ කය ස්පර්ශ ඔක්කොම උතනනේ තියෙන්නේ. ඒ එක තැනක්වත් දන්නවද මොකක්ද? ඒකක්වත් හම්බ වෙනවා. එතන එතන Nirodhayak තියෙන තැනක නේද හිත හදාගන්නේ වෙන විනේව ටිකක්. එහෙමයි එහෙමයි. ඒ ගමනේ දැහිත් වෙන්නේ දැන් මේ. මොන වань ඇහි තියෙන ඔච්චරයි. ඇහැ අරපු හැදෙන. හේතු තුනකට පෙනීම කියලා සකස් වෙලා තියෙනවා. ඒ පෙනීම කියන තැනම නේද හිතන්නේ ඇහැ තියෙනවා කියලා. ඇහැට පේන්නේ කියලා. ඒකත් එන්නේ හිතෙන් නේද? ඇහත් තියනවා කියලා. ඕන නේද මහත්තයා ඒකත් අපි හිතින්මනේ හිතන්නේ. හරියට හරි. ඒ කියන්නේ පේනවා කියන තැනම ඉපදිලා තියෙන ඇහැ. ඒ ඇහැ කොහි තියෙන එකක්ද? හිතේ. ඔව් හිතේ නේද මාත්. ඒ කියන්නේ ඔබ ඔබ ඉගෙනගෙන තියෙන ඇහැට පේන්නේ කියලා. හරිද? ඔව්. අන්න බලන්න. එතකොට ඔබ හොඳට බලන්න පේනවා කියන තැනම ඔබ ඔබ මොකද්ද දැකලා තියෙන්නේ ඔබට ඇහැක් ඉපදිලා ඔබ ඔබ අහලා තියෙනවා ඇහැට තමයි පේන්නේ කියලා. එතකොට බලන්න පේනවා කියනකොටම ඔබ හිතන බවක් නේද තියෙන ඇහැට පේන්නේ කියලා. ඕ ඇහැට පේනවා කියලා හිතන බව. අන්න හරි. එතකොට පේනවා කියන එකයි ඇහැයි දෙකක් දෙකක්ද? නෑ මහත්මයා මේ පෙනීම විදිහට එතකොට ඉපදෙන්නේ හිතමයි. අන්න හරි. ඒ කියන්නේ මං අහන අනිත් පැත්තට ඇහුවේ පේනවා කියනකොටම පේනවා කියන එකයි ඇහැයි දෙකක්ද එකක්ද? එකක් නේද? එකයිනේ. එතකොට රූපේ තව එකක්ද? තුනම එකක්ද එතකොට? තුනම එකක් මහත්තයා. ඒ තමන්ගේ රූපේ ඒ තුනම එකක්. අන්න හරි. දැන් බලන්න ওই බලන්න ඔබතුමිය ආයි හොඳට බලන්න. S2 වහගන්න. ඔන්න S2 අරිනකොටම පේනවා. පේනවා කියන තැනම ඇහැ. එතනම නේද රූපෙත් තියෙන්නේ. එතනමයි රූපෙත්. එතකොට තුනක් දෙකක්ද ඕක? එකක්. අන්න දැක්කද. එතකොට පේන මම එහත් එතනම නේද? එතකොට බලන්න පේන පේන ස්වභාවයම නම් පේන දේ දැන් අපි හිතමු පුටුවක් කියලා පේන්නේ ඔන්න මම බලන්නකො ওই ඉදිරිය පේන දේම නම් පේන ඔය හිත ඔන්න බලන්න පෙනීමමයි ඇහැ ඒකමයි රූපේ නම් ඔය ඔක්කොම දැනගත්තේ හිතෙන්නේ එක හිතක් නේ ඔය පහළ වෙලා තියෙන්නේ බලනකොට එතකොට හිතේ ස්වභාවයම නේද ඔය තියෙන්නේ ඔතන ඉන්නවද දැන් කෙනෙක් පුද්ගලෙක් ඔබ වෙනම හිතුවොත් නේද දිත්තේකට අහුවෙන්නේ මට පේනවා කියලා හැබැයි වෙලා තියෙන්නේ ඔච්චරයි නේද අර ඕක ඕක දන්නේ නැති නිසා නේද අහුවෙන්නේ මට පේනවා කියලා. ඔබට පේනවාද හිත් කීයක් එකපාර හදගන්න හදගන්නවද එකයිනේ. එකයි. අන්න බලන්න. එක හිතනම් ඒ හිතමනේ ඒ හිතේම තමයි මම ඉන්නේ. ඒකම තමයි පෙනීම කියන තැන. ඒකමයි ඇහැ. ඒකමයි රූපේ. දැන් පෙනී ඔය හිතම ඔය පේන දේ බවට පත් වෙනකොට ඔබ කොහෙද ඉන්නේ? ඕ පේන්නා සහ පේන දේ එතකොට. එහෙම එකක් තියනවද උතන? නෑනේ. අන්න බලන්නකෝ දැන් වැඩි එහෙනම් හිතම නම් ඒක. දැන් ඔබ ඉදිරියේ බලනකොට හිතේ ස්වභාවයම නම් ඕක ඔච්චරයි නේද වෙලා තියෙන්නේ. ඔව් එහෙමයි. එහෙමයි. ඔබට අහු වෙනව නේද මටයි පේන්නේ කියලා. අන්න අවිද්‍යාවෙන් අහු වෙන තැන. ditthයට අහු වෙන්නේ ඔන්න ඔතන. ඇත්ත ඇත්තටම උතන තියෙන එකයි නේද? ඔය හිතම නම් පේන දේ. එච්චරම නේද වෙලා තියෙන්නේ. ඒක හටගත්ත ඒක නිරුද්ධ. ඒක නෙමෙයිද ඔබ දැන් අත්දැක්කේ ඔය ඇඟිල්ල ගාවලා ගන්නකොට. ඇහැ ඇරලා ඇහැ වහලා ඇහැ අරිනකොට දැක්කේ ඒක නෙමෙයිද? ඒ අත්දැකීම නෙමෙයිද ආවේ. දැන් බලන්න ඇහැ වහලා ඇහැ අරිනකොට ඔච්චරයි නේද තියෙන්නේ. ඔතනතර මනෝවිඤ්ඤාණය ආවොත් නේද ඔබ අහුවෙන්නේ මම දකිනවා කියලා. මට පේනවා කියලා. හොඳට බලන්න. ඕනේ. ඒතකොට මහත්මයා මේ අර ස්වභාවයෙන්ම පවතින ස්වභාවය අච්චරයි. අච්චරයි. එතකොට මේ ගැට ගැහෙන එක අන්න ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඕක හටගන්නේ පටිච්චසමුප්පන්නව. අවිද්‍යාව මුල් වෙලා. ඔබ ඕක ඔය කියන්නේ ඒක එතන තමයි රැවටීමක් තියෙන්නේ. ඒ රැවටීම තුල නේද ඔයාට දෙපැත්තට වෙන් වෙන්නේ. මම දකින රූපයක් රූපය දකින මම කියලා. ඇඟිල්ලට ගැටෙන මේ මොනවා හරි දෙයක් අන්න බලන්න ඇඟිල්ලයි මේ දෙකක් වෙන් කරන්නේ. ඇඟිල්ල කියන තැනම ඔබ එතන ඉන්නේ. මගේ ඇඟිල්ල. ගෑවෙන්නේ මොකේද මීසි. අභ්‍යන්තර බාහිර දෙකක් හැදෙනවා. තේරුණාද? තේරුණාද? අන්න බලන්න. එහෙම අන්න බලන්න. ඕතන හරි හරි සියුම් තැනක් ඔබතුමියට මම පහදලා දෙන්නේ මොකද ඔබතුමිය අතන්ට ඇවිල්ලා තියෙන හන්ද. එහෙනම් බලන්න එක හිතයි හටගන්නේ. දැන් ඔබට හිතනේ අවබෝධ කරන්න ඕනේ. ඒ හිතමයි මේ වෙලාවේ ඒ දේ. හිතුවේ මොකද්ද? ඒ දේ බවට ඒ දේ විතරයි නේද හිත කියන්නේ. වෙන මොකුත් තියනවද? ඕ නැහැ නේ මහත්මයා. අන්න හරියි. ඒක තේරුන්නේ නැද්ද? ඒ හිතන දෙයමයි ඒ ඒ හිතන දෙයමනේ මේ දේ වෙලාවේදී. එතකොට ඒ හිතන ඔබ ඉන්නවද ඒ දේ තියනවද? ඔන්න හොඳට බලන්න. එතකොට බලන්න පුටුව කියනකොට පුටුවම නම් හිත පුටුව දන්නවද පුටුව බව? ඕ නැහනේ. ආ එතකොට කූප ඔබ ඕක දකිනවා නම් මම දකින පුටුව කියලා ඔබ ඉන්නේ රැවටීමක නේද? අන්න ඒක තමයි මේ සිතේ මායාව කියලා කිව්වේ. විඥානයේ මායාව කියලා කිව්වේ ඔන්න ඕකයි. ඒ කියන්නේ බලන්න හටගatti සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තුල බලන්න ඔබවත් මමවත් පුටුවත් මේසවත් අම්මවත් තාත්තවත් ඔය කවුරුත් ඉන්නවා. දැන් ඔබ අන්න හරි. දැන් බලන්න අන්න එක තමයි මම කිව්වේ. දැන් මම කතා කරන සද්දය අනුව ඔබ හිතනවා මම කතා කරනවා කියලා නේ. පුටුව කියනකොට පුටුව කියලා ඔබට මතක් වෙනවා නේද? ඔතනින් එනවා චිත්‍රූපය. ඔබ කියලා ගන්නකොටත් එහෙම නේද? මම කියලා ගන්නකොට. ඔබ ගැන. මගේ ඇහැ, මගේ කන, මගේ නහය, මගේ කකුල, අත මේ මම ඔය ඔක්කොමත් ඒ වගේ නේද? ඔව් එහෙමයි මත එහෙම. එතකොට ඒ ටික කොහෙද තියෙන්නේ? ඔය කොයි මමයා ගැනද ඔය කියන්නේ? ඒ මමයා ඔබට අල්ලන්න පුළුවන්ද? බෑනේ. ආ දැන් කෝ ඔබ? දැන් ඔබකෝ ඔබ කියලා හිතාන බවක් නේද තියෙන්නේ මේ මම කියලා අර වගේම නෙමෙයිද ඔන්නෝක තමන්ගේ පැත්තට දාලා බලනකොට තමයි ගැටේ ගැලවෙන්නේ එළිය දේවල් හෙව් එළිය දේවල් ගැන ඉස්සල්ලා බලනවා බලලා ඊට පස්සේ තමන්ගේ පැත්තට බලා ගන්නවා ඕක අරිය පරිශීණය කරන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. ඒ බලනකොට පේනවා නේද ඔය හිතන එක ඇතුලේ මම ඉන්නවද කියලා. දැන් ඔන්න අපි දෙන්න මේ කතා කරන ටික දැන් ඔයා කතා කරනවා දරුවා ගැන, මහත්තයා ගැන, අම්මා ගැන, තාත්තා ගැන, ගෙදර තියෙන බඩු ගැන, ඔයාගේ වාහන ගැන, ගෙදර ඔය ගේ ගැන ඔක්කොම කතා කරනවා. රැකියාව ගැන ඔක්කොම කතා කරලා අපි දෙන්න කරන වැඩේ මේක රෙකෝඩ් කරලා ආයි අහනවා. දැන් ඔන්න ඔයාගේ ෆෝන් එකකින් ඕක දාලා දැන් ඔයා අහගෙන ඉන්නවා. දැන් ওই ෆෝන් එකේ හේතු ටික සකස් වෙලා ඕකෙන් එනවා සද්ද තරංග ටික. ඇවිල්ලා ඔයාගේ කනේ වැදිලා මන ඇතුලේ නේද දැන් ওই ඔක්කොම ටික හදාගන්නේ. හොඳට බලන්න. ඔව් ඔව්. ඒක ඇතුලේ හදාගන්නකොට බලන්න දැන් ඔය ඔය ඔය හැදෙන එක ඇතුලේ ඔයා ඔන්න හිතනවා. ආ මේ නිශාන්ත මහත්තයා කතා කරනවා. ආන්න මම කතා කරනවා. ආ අම්මා තාත්තා අන්න දරුවා ඒ සද්ද තුල එකකවත් ඔබවත් මමවත් ඔය කියන කවුරුවත් ඉන්නවද ওই වෙලාවේ? නෑනේ. එතකොට ඔය හිතන එක එතකොට ඔය හිතන එක බොරුවක් නේද? ඔය හිත බොරුවක් නේද ওই වෙලාවේ? එහෙමයි. දැන් මම මම ඔබ ඔබතුමියට දැන් කියනවා අඹ කියලා. ඇහුණනේ? ඔව්. දැන් ඕක අපි දෙන්නට ওই gediya කපලා කන්න පුළුවන් වෙයිද? බෑනේ. බෑනේ. ඉතින් ඔහොම තැනක නෙමෙයි අපි හිර වෙලා ඉන්නේ දැන්. හොඳට බලන්න සිව්ව. හිතන බව විතරයි නේද? අන්න හරි. බෝල් එක ගන්නවා උඩ දානවා අල්ලනවා. ඔයාම වවලා ඔයාම කනවා. ඒ කියන්නේ කනවා කනවා වමාරනවා ආයිත් කනවා ඒක නෙමෙයි දැන් වෙන්නේ ඔතන ඔයා ඔය හැදෙන එක හැදෙන්නේ toy හිත ඇතුලේ නේද පණිවිඩේ ඒක දැනගන්නෙත් ඔතනින් නේද ඔව් එහෙමයි එහෙමයි දැන් මං කතා කරන එකද ඇත්තටම ඇහින්නේ ඔයා ඔය ශබ්ද වැදිලා කණින් කණින් වැදිලා මනට ගිහිලා මන ඇතුලේ නේද ওই වචන ටික හැදෙන්නේ මං කතා කරනවා කියලා ඔය පණිවිඩේ එතකොට ඔය සිතේම හැතුළෙම ගොඩ නැගින එකක් නේද ආයි හිතින් දැනගන්නේ. ඕයමයි මහත්තයා. මනංච පටිච්ච ධම්මේටි උප්පච්චති මනෝ විඥාන. තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන. ඔච්චරයි උනේ. ආ හිතන ඔතනින් ඇදලා ඔය අපි මේ හිත කියන්නේ ලිදක් කියලා විලක් කියලා මනස කියන්නේ විලක් කියලා හිතුවොත් ඒකෙන් වතුර අරගෙන හොදලා කරලා ආයි දානවා ඒ විලටම. දැන් මොකද උනේ? කිලුටුන්නේ නැද්ද එකපාරක්? ඕනේ. ඕකනේ මේ දැන් වෙන්නේ. <laughs> ඔන්න බලන්න. ඇහැ රූප ගැටෙනකොට, කන ශබ්ද ගැටෙනකොට දැන් අර ගැටෙනකොට වෙනදී ඔබතුමීට දැන් තේරුණා නේද මේ ඇඟිල්ල තියලා ගන්නකොට දැනීමක් ආව එච්චරයි. ඒක නෙමෙයි නේද හිත හදාගත්තේ. දැනගත්තේ. ඇහැ අරිනකොට ඔන්න වැටුණා. ඔච්චරයි. දැන් ඕක ඇතුලේ ඉතුරු ටික හදාගන්නේ. ආ අර තියෙන අන්න අන්න දැන් ලයිට් එකක් ලයිට් හොඳට පේනවා. ආ අර තියෙන පුටුවක් අර තියෙන බිත්තියක් ඔය තියෙන මේසයක් දැන් බලන්නකො S2 වහගෙන ඔහොම ඉඳලා ඔන්න බලන්න S2 වහ ගන්නවා. දැන් අරිනවා. අරිනකොටම නේද ඔක්කොම ටික වැටුනේ. ඇහැ රූප චක්කු විඥාන ඔන්න හටගත්තා. ඔච්චරයි උනේ. ඉතුරු ටික හදාගන්නේ. තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර කියන තැනින් නේද? ඔය ටික අන්න හරි. ඒ කියන්නේ මන ආයතනේ නේද එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ මෙරිලා ගියා. හැබැයි මන පණ දුන්නා. අන්න දැක්කද? ඇහැ රූප චක්කු විඥාන හැදිලා එතනම නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ තැනදී තිංග සංගති පස් ඒ කියන්නේ ඇහැ ඉපදෙනකොටම එතන බලන චක්කු විඥානය කියනකොට මන ආයතනේ හටගින්නේ නැද්ද එතන? ඇයි සිතට සිතුවිලි එන්නේ ඔය චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගහන විඥානයේ, ජීවහ විඥානයේ, කාය විඥානයේ, මනෝ විඥානයේ කියන පහේ ආයෙන්නේ. දැන් තේරෙනවද? අන්නවල. ඒ කියන්නේ ඇහැ කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. කන කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. නහය කියන ඉන්ද්‍රියට හිත පිහිටනවා. ඊට පස්සේ මේ ඇහැ කන නාසය දිව කය කියන පහට මොකද වෙන්නේ හිත පිහිටනවා හිත පිහිටනවා කියලා කියන්නේ මොකද්ද? මන ආයතන ක්‍රියාත්මක වෙන ඔය ඔය පහත් එක්ක. එතකොට මොකද වෙන්නේ? මේක හරහා එක එක දේවල් මෙයා හදා ගන්නවා. ඇහැ ඇහැ වැඩ කරනකොට ඒකෙන් එයා ලෝකයක් හදා ගන්නවා. හැබැයි ඇහැට ඒක කවදාවත් හම්බ වෙනවද? එයා හදාගන්න එක. අන්න ඒකයි ඇහැට පෙනිලා නැහැ කියලා කියන්නේ. ඇහෙන් දැකලා නැහැ කවදාවත්. හිත හදාගන්න එක ඇහැ කවදාකවත් දැකලා නැහැ. එයා දන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ අම්මා. හිත ඔව්. හිත හටගන්නත් මේ ඔය ඇස කන දිව නාසය ශරීරය මේ ටික ඕනි නේද? අන්න හරි. ඒ කියන්නේ මේකෙන් ඒ කියන්නේ මන මනට මේ පහෙන් විස්තර ගන්නවා. ගත්තට මේ පහ ඒ ගැන දන්නේම නැහැ. හැබැයි හැබැයි මේ පහින් ගත්ත ඒවත් නෙමෙයි මන හදාගන්නේ. තිංගං සංගති පස්ස කියනකොට විකෘති වෙනවා. රාග දේශ මොහ යෙදෙනවා. ආන් එතන තමයි මාත්මයා මට තියෙන මේ ලොකුම ගැටලුව හරියට හරි. අන්න එතනදී ඔයා ඔයා ඉපදෙන්න රහතන් වහන්සේ පහනක් නිවුණා වගේ පිරිනුවන් පාන්න හේතු දෙක මොකද්ද? ඔන්න ඔතන උත්තරේ තියෙනවා. හරි. රහතන් වහන්සේ රාගක්ඛ්‍යෝ නිබ්බාන, දේශක්ඛ්‍යෝ නිබ්බාන, මෝහක්ඛ්‍යෝ නිබ්බාන ආන්න බලන්න කෙලෙස් කෙලෙස් පරිණිරවාණය වෙලා. එතකොට මොකද වෙන්නේ? රාග දේශ මොහ යෙදෙන තැන තමයි අවිද්‍යාවයි තණ්හාවයි තියෙන්නේ. රාග දේශ ප්‍රහීන වුණා කියලා කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා. එහෙනම් කෙලෙස් කියලා දෙයක් නැහැ. එහෙනම් කෙලෙස් ප්‍රහීන වෙනකොට ධම්ම නියාමයේ බිඳෙනවා. ධම්ම නියාමයේම කියලා කියන්නේ ඔන්න ඔය කෙලෙස් ඒතකොට මම ධම්ම නියාමයේ බිඳෙනකොට බීජ නියාමයට එන්න බැරි වෙනවා. බීජ නියාමයේ කියලා කියන්නේ කර්ම බීජ වැපිරෙන්නේ කෙලස් තිබුණොත් තමයි කර්ම බීජ හටගන්නේ. කර්ම බීජ හටගත්තොත් තමයි කර්මයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න කර්මයේ ක්‍රියාත්මක වුණොත් තමයි විඥානයක් බලගන්වෙන්නේ. චිත්ත නියාමයක් එන්නේ. චිත්ත නියාමයක් ආවොත් තමයි උතු නියාමයක් පවතින්නේ. උතුණියාමී කියලා කියන්නේ අපි මේ පාවිච්චි භාවිතා වෙන භෞතිකය. එතකොට බලන්න එහෙනම් කෙලෙස් ප්‍රහීන වෙච්ච තැන අර නියාම ධර්ම ඔක්කොම ටික ප්‍රහීන වෙලා යනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් බලන්න ඔබට මෞකසකට එන්න හේතු වුණේ කෙලෙස්. කෙලෙස් කියලුවකද රාගදේශ මොහ මොන මට්ටමද අනුශය මට්ටම. රාගදේශ මොහ කියන දැනම අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා නම් රැවටීම තියෙනවමයි නේද? එහෙමයි මහත්තයා. ආ එහෙනම් ඔබට උනේ මේ වැරද්ද නේද? අම්මා මොකක් කනහරහා දුන්නත් තාත්තා මොකක් කනහරහා දුන්නත් ඔබට රැවටෙන්න ඕන කරන හේතු ටික ජීවිච්ච නිසා නේද ඔබ රැවටුනේ. ඔව්. ආ දැන් තේරුණා. එහෙනම් ස්පර්ශය කියන තැන ඇහැ රූප චක්කු විඥාන හටගත්ත තැනම මන ආයතනේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මනේ ස්වභාවය මොකද්ද? රාග දේශ මොහ තියනවා නේද? අන්න බලන්න ඒ තුල මේ ස්පර්ශය කියන තැනට ඇහැ හරහා ඒ රාගය තියෙනවනම් රාගී ස්පර්ශ වෙනවා. දේශේ ස්පර්ශ වෙනවා. මෝහේ ස්පර්ශ වෙනකොට ස්පර්ශය වෙනුවට සම්පස්සයක් එතන වෙනවා. රාග සංපස්ස, දේශ සංපස්ස, මෝහ සංපස්ස. දැන් බලන්න ඇහෙන් අරගත්ත එක මනට යනකොට මෙහෙනම් මනට ස්පර්ශ වෙනකොට විකෘති වෙන්නේ නැද්ද දැන්? අන්න විකෘති වුණා. මේ විකෘතිය තමයි වේදනාව හටගන්නේ. එතකොට වේදනාව ඇත්තක්ද බොරුවක්ද? ඕ එතවට බාහිරේ තිබුණ දේට ඒක අදාළ නෑ අන්න බලන්න විකෘතියට විකෘති වේදනාවක් විකෘති සංඥාවක් විකෘති සංකාරයක් සංකාරයක් කියන්නේ චේතනාවට චේතනා සංචේතනා වෙනවා සංකාර අபிසංකාර වෙනවා ඒ කියන්නේ ඔන්න ඔන්න ඔතනදි තමයි මේ හිත ඇතුලේ ඔන්න ওই රූපය හදන්නේ. ওই ගත්ත විස්තර ටික අරගෙන ස්පර්ශයෙන් ගත්ත විස්තර ටික වේදනාවෙන් ගත්ත විස්තර ටික සංඥාවෙන් ගත්ත විස්තර ටික අරගෙන චිත්ත රූපයේ මනස තුල නිර්මාණය වෙන්නේ ඔන්න උතනදී. ඒක තමයි දැනගන්නේ. ඒ දැනගන්නවා කියුව එක තමයි විඥානය. මොකද්ද දැනගත්තේ පුටුවක් කියලා. ආ දැන් බලන්න එළියෙන් ආපු එක නෙමෙයි නේද දැනගත්තේ මේ. දැන් බලන්න කෝච්චිය කියලා හිතන්න. කෝච්චිය. දැන් කෝච්චිය හිත ඇතුළට ගියානේ. කෝච්චිය <laughs> කියනෑ නේද හිත ඇතුළට බස් එක කියලා හිතන්නකො බස් එක ගියාද හිත ඇතුළට බස් එකට හිත ඇතුළට යන්න පුළුවන් ගින්දර කියලා හිතන්නකො ගින්දර ගියාද හිත ඇතුළට ගින්දර ගියේ නෑ නේද ආ ඔබතුමියට දැන් දැක්කද මේ සිද්ධිය එහෙනම් මේ ස්පර්ශය කියන තැන රාගදේශ මොහ යෙදෙනවා යෙදිච්ච හැටිය ඇයි ඒක ඔබ ඔබ කුණු බෑග් එක හැටියට අරගෙන ඇවිල්ලාමයි තියෙන්නේ ඒකම තමයි හේතුව ඉපදෙන්නේ කෙලෙස්. එහෙනම් කෙලෙස් යෙදෙනවා මේ ස්පර්ශයට. කොහෙට ස්පර්ශ වෙනවද මනට? දැන් බලන්න ඔන්න උතනදි තියෙනවනේ උත්තරේ. එහෙනම් මේ රාග දේශ මොහ යෙදෙන්නේ ඇහි කනේ නහයේද ওই ටිකේද නැත්නම් හිතේ මේ මනස තුලද? ඔව් මනස තුලනේ මාත්මය. එහෙනම් රාග දේශ මොහ කියලා කියන්නේ මොකද? ඇලීම් ගැටීම් රැවටීම් කියන එකනේ. ඇලීම් ගැටීම් රැවටීම් කියන තැන මොනවද තියෙන්නේ? සැප දුක් උපේක්ෂා කියන තුනනේ. ඔව් එහෙමයි. එතකොට සැප දුක් සැප දුක් උපේක්ෂා කියන ඒවා එළියේ තියෙනවද? මනස තුලද තියෙන්නේ? මනස තුල. ආ ඔන්න ඔතනින් අල්ලගන්න දැන්. එහෙනම් බුදු පියාණන් වහන්සේ නිවන් මාර්ග දැන් අපි දෙන්න කතා කරපු තැනත් කෙලෙස් නේද ප්‍රශ්නේ තියෙන්නේ? කෙලෙස් ප්‍රහීනේනේ රහතන් වහන්සේ කියන්නේ. එහෙමයි. ඔන්න දැන් අපි තැනට ආවේ. එහෙනම් බලන්න මේ රාග දේශ මොහ යෙදෙන්නේ හිතේ නම් ඒ යෙදීමම නම් කෙලෙස් එහෙනම් හිත අපිරිසිදු වෙන්නේ හිත ඇතුලෙන්මයි හරිනේ මනස අපිරිසිදු වෙන්නේ මනස ඇතුලෙන්මයි එහෙනම් හොඳට බලන්න එහෙනම් සැප දුක් කියන ඒවා යෙදෙන්නේ මනස ඇතුලෙන්මයි. හොඳ නරක යෙදෙන්නේ මනස ඇතුලෙන්මයි. වටිනාකම් ඔක්කොම කැත, ලස්සන, වටින, නොවටින, ලාභ අලාභ ඔය ඔක්කොම යෙදෙන්නේ ඔක ඇතුලේ නෙමෙයිද දැන්? ඔයම හිත ඇතුලේ. එහෙනම් මේ බාහිර තියෙන කිසි දෙයක හොඳ තියනවද නරක තියනවද? සැප තියනවද දුක තියනවද? ඔන්න දැන් ඔබ ගැටේ ගලව ගන්න. ඔබට එහෙනම් ওই ටික දකිනකොට අන්න බලන්න මේ හිතෙන් නම් ඒක දහන්නේ බාහිර කිසි කෙනෙක් තුල හොඳ තියනවාද? බාහිර කිසි කෙනෙක් තුල නරක තියනවාද? බාහිර කිසිම දෙයකින් සැප තියනවාද? බාහිර කිසිම දෙයකින් දුක තියනවාද? බාහිර කිසිම දෙයක් වටිනවද? බාහිර කිසිම දෙයක් නොවටිනවද? ඔබට මම දැන් කිව්ව දේ හොඳ ගැඹුරු තැනක්. දැන් අල්ලගත්තා. බාහිර කිසිම දෙයක ප්‍රිය තියෙනවද? බාහිර කිසිම දෙයක අප්‍රිය තියෙනවද? නෑනේ මහත්මයා ඒ සියල්ල එතකොට හිතේ හටගන්නේ. එහෙනම් ඔතන නේද රාගදේශ මොහ තියෙන්නේ? ප්‍රිය වෙනකොට ප්‍රිය වෙනකොට ඇලෙනවා රාගය. අප්‍රිය වෙනකොට ගැටෙනවා දේශය. ඒක එළියේ තියනවා කියලා ගත්ත තැන රැවටීම මෝහය. මෝහය. ආරි ඔන්න දැන් ඔබතුමිය ඔහොම ඉන්න පියවරෙන් පියවර. දැන් නිදහස් වෙලා යන්න. අනේ ඔබට වැටහෙව මේ කියන දේ. ආයි බණ අහන්න ඕනේ නෑ ඔබ. මේ අවසාන බණ කරගන්න. මේ අවසාන අහන එක කරගන්න. මේ දැන් හොඳට අහගන්න. එහෙනම් ඔබට පේනව නේද මේ බාහිරේ එන්න බාර බාහිරේ එතකොට සැප තියෙනවා. පුද්ගලිය තුල, සත්වය තුල, ද්‍රව්‍ය වස්තු තුල බාහිරේ සැප තිබිලා තියෙනවා. බාහිරේ කිසිම ද්‍රව්‍ය සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු වල දුක තිබිලා තියෙනවද? ඕ නැහැ මහත්මයා. එහෙනම් හොඳ අය හම්බ වෙලා තියෙනවද බාහිරින් කවදාකවත්? අපිට හිතේනේ හොඳ නරක වෙන් කරගන්නේ. අන්න හරියට නරකය හම්බ වෙලා තියෙනවද බාහිරින්? අම්බු වෙලා තියෙන තැනම නේද අපි රැවටිලා තියෙන්නේ. රැවටීම කියන්නේ මුලාව. මුලාව කියන්නේ මෝහය. ඒක නොදන්නාකම නේද අවිද්‍යාව. ඔව් එහෙමයි. සාදු සාදු සාදු. එහෙනම් බලන්න මේ හිත ඇතුලෙන් දාපු ටිකක් නේද? හිත ඇතුලේ මේ කතන්දරේ නොදන්නාකම නිසා අපි මොකද උනේ? එළියේ දේවල් වලට සැප දුක් උපේක්ෂා දැම්මා නේද? සැපයි දුකයි කියලා එළියෙන් නේද අපි ගත්තේ. හොඳ නරක එළියේ නේද දැන් මේ අරයා හොඳයි මෙයා හොඳයි මේක හොඳයි අරක හොඳ නෑ. එයා උසස් මෙයා පහත්. ඔය ඔක්කොම දැම්මේ උතනින් නේද? එළියට නේද දැම්මේ? අරයා හොඳ කෙනෙක්, අරයා නරක කෙනෙක්. මේක වටින එකක්, මේක නොවටින එකක්. ඔක්කොම බාහිරයට නේද ගැට ගැහුවේ. ඒ කොහෙවත් ඒවා තිබිලා තියෙනවා. ඔන්න ඕකට තමයි කිව්වේ සංකල්පීය රාගය කියලා. එතකොට බලන්න එහෙනම් ඒක යෙදිලා ඒක නේද අර යෙදෙන ස්පර්ශය තුල. ඔබතුමී දැක්කද මන ආයතනය තුලට යනකොට ගැටිච් එක මොකක් වුණත් හිත ඇතුලේ නේද සැපයි දුකයි ඔක්කොම ටික දාගන්නේ. රාග සංපස්ස, දේශ සංපස්ස, මෝහ සංපස්ස ඇති වෙන නිසා අන්න බලන්න සෝමනස්ස සහගත සුඛ වේදනාවක්, දෝමනස්ස සහගත දුක් වේදනාවක්. මෝහ සහගත අදුක්කම සුඛ වේදනාවක් තුනක් හට ගන්නවා හිතේ. සැප දුක් උපේක්ෂා කියලා තුනක් හිත ඇතුලේ හට ගන්නවා. එතකොට මේ එකක්වත් එළියේ තිබිච්ච ඒවාද? එතකොට බලන්න දැන් හොදට ඔන්න ඔතන බලන්න. එහෙනම් මේ රැවටීම තුල නේද දෙකක් මේ සැපයි දුකයි කියන දෙකත් හටගෙන තියෙන්නේ. මුලාව තුල නේද? එහෙමනේ. එතකොට බලන්න මේ මුලාව කියන තැන රැවටීම නම් රැවටීම කියන්නේ දුකක් නෙවෙයි. රැවටීම සැපද දුකක්ද? දුකක් නේ. එහෙනම් මේ දුක රැවටීම ගැන දුකම නම් තියෙන්නේ දුකෙන් නේද සැපයි දුකයි කියලා ආයි ගිහිලා තියෙන්නේ දෙක. ඒ කියන්නේ රැවටීම නිසානි සැපයි දුකයි කියලා දෙකක් යෙදෙන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? ඒක තේරෙනවද ඔබට? ඕ මහත්ම ඒ ටික තේරෙන රැවටීම නිසානේ අපි හැම දිත්තයක් හදාගන්නේ මේක සැපයි මේක දුකයි එහෙම කියලා. අන්න හරි. ඒ ඒ කියන්නේ දැන් බාහිරේ දැන් දැන් අපිට අපිට පුටුව කියලා හම්බුනොත් මේක සැප පුටුවක් මේක මේ මේක ඉඳගත්තාම අපෝ කකුල් රිදෙනවා කියලා අන්න දුක පුටුවක් වෙනවා නේද? මේක ඉඳගත්තාම සැපයි. දැන් ඔය උපයි ඔන්න ඔබ අන්න වගේ ගන්න ඔබ හිතන්නකෝ ඔබේ ඇඳ ඔබේ ඇඳ හොඳ වටිනා කියන ඇඳක් මේ ලොකු හොඳ වටිනා කියන මෙට්ටයක් දාලා තියෙන්නේ. ඔබ ඔය ඔය මෙට්ටි දැන් එහෙනම් කොතන හිටියත් සැපයිනේ. නේද? හොඳ මෙට්ටයක් දාලා තියෙන සැප දෙන දෙන මෙට්ටය. ඇයි ඔබ ඔය මෙට්ටි ටිකක් කියලා ඔය ඇල වෙලා ඉඳලා ඇයි මාරු කරන්න ඉරියව්ව? ඇයි තව තැනකට පෙරලෙන්නේ? එතන දුක වෙලා නේද? දුක වෙලා. එහෙනම් මුලින්ම හිටපු ඉරියව්ව සැපයි. ටිකක් කියලා යනකොට දුකයි. ඒ ඉරියව්වටම නේද දැන් දුක වෙලා තියෙන්නේ. ඔව් එහෙමයි එහෙමයි. ඒ කියන්නේ ඒ සැප ප්‍රමාණයටම දුක එතන තියෙනවානේ. සැපයි දුක් ආන්න බලන්න. ඒක නිසා නේද මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන වෙන්නේ. ඔව් ඔව්. එහෙනම් දැන් පවතින මොහොත දුකයි පොඩ්ඩක් වෙනස් කරොත් සැපයි. හරිනේ? ඔන්න ඔබ පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් මොකද උනේ? දැන් සැපයි. ඕක ඉන්න පුළුවන් ද දිගටම ওই විදියට? ඇයි ඔබ ආයෙ වෙනස් කරන්නේ? ඒකත් මොහොතකින් ආපහු දුකයි. ආ එහෙනම් ඒ ප්‍රමාණයටම දුක එතන තියෙන නිසා දැන් මොකද උනේ? වටිනාකම කීයක් වෙලා තියෙනවද? බිඳුවයි. එතකොට ඔබට වටිනාකම බිඳුවයි කියන්නේ සැපත් නැති දුකත් නැති උපේක්ෂාව කියන තැන. හරිනේ? සැපත් නැති දුකේ දුකත් නැති තැන මොකද්ද? උපේක්ෂාව නේද තියෙන්නේ? එහෙමයි එහෙමයි. ඔන්න හොඳට අල්ලගන්න. දැන් බලන්න උපේක්ෂාව කියන තැන සැප බිඳුවයි දුක බිඳුවයි. හොඳ බලන්න. දැන් මොකද වෙන්නේ? උපේක්ෂාව කියන තැන මම ඔබට පෙන්වන්නේ දැන් මේ රැවටීම නිසා නේ. එහෙනම් බලන්න ඔබට ඉස්සල්ලා ඔය කයද කියන්නේ දැන් මේ විදිහට හිටියොත් සැපයි කියලා. දැන් පොඩ්ඩක් වෙනස් කරොත් ආයි දැන් දැන් නම් දුකයි. තා පොඩ්ඩක් වෙනස් කරොත් සැපයි කියලා කවුද පෙන්වන්නේ? කවුද ඔක වෙනස් කරන්නේ? කය වෙනස් වෙලා යනවද හිතින් දෝක් කරන්නේ? මනසින් දෝක් කරන්නේ? ඕ හිතෙන්නේ අන්න බලන්න. එයා නේද පෙන්වන්නේ දැන් පොඩ්ඩක් වෙනස් කරොත් හොඳයි. යන්න වෙනස් කරා. ඒක ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. ආයි දුකයි. එහෙනම් එකම දෙයට හිතට තියනවා නේද ස්ථාවර දෙකක්. සැපයි දුකයි කියලා දිත්‍යයක්. සැපයි දුකයි කියලා දිත්‍යයක්. අන්න බලන්න. එහෙනම් ඔබට සැපයි කියලා පෙන්නපු තැන ආයි දුක වෙනවා කියන්නේ එතන දුකම නේද තිබිලා තියෙන්නේ බලන් යනකොට. දුක මත නේද මෙයා රවට්ටලා පෙන්නන්නේ සැපයි කියලා. ඔව් එහෙමයි. අන්න බලන්න. එහෙනම් ස්ථාවරයේ වෙනස් වෙනවා කියනකොටම බලන්න එතන තියෙන්නේ හිත වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන අනිත්‍ය නේද? අනිත්‍ය අනිත්‍ය. එහෙනම් මේ අනිත්‍ය ස්වභාවය නිසා නේද මේක වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ. ඇයි මේ කයේ ස්වභාවය මොකද? කයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය වෙනකොට මොකද වෙන්නේ? අන්න බලන්න මේ විපරිණාමයටපත් වෙනකොට අන්‍ය ස්වභාවයකටපත් වෙනකොට ඒ ඒක හිතට හම්බ වෙන්නේ කොහොමද දුකක් ඇටියට? එහෙනම් යමක් අනිත්‍ය නම් දුකයි නේද? එහෙනම් එහෙනම් බලන්න මේ උපේක්ෂාව කියන තැන තමයි නේද අනිත්‍ය තියෙන්නේ. ඇයි සැපත් බිඳුව සැපත් නැති දුකත් නැති තැන නේද මේ අනිත්‍ය කියන තැන තියෙන්නේ. එතන ඒ කියන්නේ උපේක්ෂාව කියන තැන නෙමෙයිද? එතකොට හොඳට සියුම්ව බලන්න. මේ හිතට ඒක තේරුම් නැත්තම් කියන්න. තේරුණාද එතන? ටිකක් ගැඹුරු තැන. ඒ කියන්නේ ඔන්න බලන්න එහෙනම් ඔබට තේරෙනවා නේද මෙන්න මේ ටික මූලිකව දුක්කම තියෙන තැනක තමයි සැප කියලා පෙන්වන්නේ කියලා මේ හිත. ඔව් ඔව් මහත්මයා ඔව්. එහෙනම් මෙහෙනම් මේ දුකම තියෙන තැන සැප කියලා පෙන්වනවා නම් රැවටීමක් නෙමෙයිද? ඔව් රැවටීමක්. හරි. එහෙනම් සැපයි දුකයි කියලා අන්ත දෙකක් හැදිලා තියෙන්නේ රැවටීම කියන මූලය නිසා. ඔව්. රැවටීම කියලා කියන්නේ මුලාවට. අන්න බලන්න එහෙනම් මේ රැවටීම කියන තැනින් තමයි දෙපැත්තක් හැදිලා තියෙන්නේ සැපයි දුකයි කියලා. ඒ දෙක ආයි එකතු කරගෙන එනකොට ආපස්සට සැපයි දුකයි කියන මූලය කියන්නේ රැවටීම නම් එතන නේද උපේක්ෂාව කියන්නේ. තේරුන්නේ නැද්ද ඒක? ටික්ටොක් අපෝ පැහැදිලි කරන්න මාස්නේ. ඔන්න හොඳට බලන්න. දැන් දැන් ඔබතුමියට පේනවා එහෙනම් දැන් ඔබතුමිය ඔය මෙට්ටේ කතාව ගත්තාම එක විදිහකට ඉන්න බෑ. ආයි වෙනස් වෙනවා. නේද? ආයි වෙනස් වෙනවා. එහෙනම් දැන් ඔබ ඔය ඉන්න ඉරියව්වේදී ටිකක් වෙලා යනකොට ඔබට වෙනස් කරන්න වෙන්නේ මෙට්ටේ එතන සැප වෙනුවට දැන් දුකක් නේද තියෙන්නේ? ඔබ ওই මිට්ටි තව තව පැත්තකට පෙරලෙනවා. පෙරලෙනකොට අන්න දැන් සැපයි. ඒ ඒකේ කොච්චරක් ඉන්න පුළුවන්ද? බොහොම ටික වෙලාවයි. දැන් මොකද වෙන්නේ? ආයි දුකයි. එහෙනම් ඊ සැප ආයි නමුත් මෙයා පෙන්නුවේ පොඩ්ඩක් මේ පැත්තට පෙරළුනොත් සැපයි කියලා නේද? මේ හිත පෙන්නුවේ. පෙන්නලා පෙරලෙනවා. නමුත් එතනත් ආයි දුකයි නේද? ඔව්. ඔබට ආයි ඔය ඉරියව්ව වෙනස් කරන්න වෙන්නේ දැන් පවතින මොහොත දුකයි. එහෙනම් පොඩ්ඩක් පෙරළුණොත් තව පොඩ්ඩක් වෙනස් කරොත් සැපයි. හරිනේ? අන්න අන්න බලන්න. ඔන්න දැන් හිත පෙන්නවා සැපයි කියලා පොඩ්ඩක් වෙනස් කරොත්. ඔන්න ඔතන අල්ලගන්න. ඊට පස්සේ ඔබ ඒකට ගිහිල්ලා ඉන්නකොට ආයිත් දුකයි නේද? ඔව් එහෙනම් හිත රවට්ටුවේ නැද්ද උතන? හිත උතන රැවට්ටුවේ නැද්ද? සැප පෙන්නලා ආයි දුක නේද එතන හම්බ වෙලා තියෙන්නේ. ආයිත් එතන ඉන්න මොහොත දුක නිසා නේද ඔබතුමීට ආයිත් පෙරලෙන්න ඕන වෙන්නේ. ওই මෙට්ටේ. ආයිත් මේ මොහොත දුක වෙන නිසා නේද ආයි පෙරලෙන්න ඕනේ. ආයිත් ඒ කියන්නේ යමක් වටිනා යමක් අපිට නැති වෙනකොට නේද ආයි ඕන වෙන්නේ. ඒ කියන්නේ බඩගින්න වෙනකොට කෑම නැහැ. ඒ නිසා නේද කන්න ඕනේ වෙන්නේ ආයි. ඒ කියන්නේ දාපු කෑම ඉවර වෙලානේ. ඉවර වෙලා කියලා කියන්නේ බිඳුව වෙලා නේද? වටිනාකම බිඳුවයි නේද එතන එතකොට? මොකුත් නැහැ. තේරුණාද මේ කියන එක? අන්න ওই විදිහට බලන්නකො. එහෙනම් බලන්න සැප බිඳුව වෙච්ච තැන දුක් ඒ කියන්නේ සැපයි දුක් ඒ කියන්නේ සැප කියන තැනම දුක ඒ ප්‍රමාණයට එකතු වෙනකොට නේද බිඳුව වෙන්නේ. එහෙනම් ආයි යෝන වෙනවා ආයි යෝන වෙනවා නේද? ඇයි වටිනාකම බිඳුව වෙනකොට දැන් ආයි යෝන වෙනවා. ආයි යෝන වෙන්නේ මොකද? සැපක්. ඔන්න සැපක් කියලා ආයි පෙරලෙනකොට ආයි ඒ ප්‍රමාණයට විතර දුක යෙදෙන නිසා නේද ආයි මේ වටිනාකම බිඳුව වෙනවා. වෙන නිසා නේද ආයි යෝන වෙන්නේ පෙරලෙන්න. හොඳට බලන්න. ආයිත් උණු වෙන්නේ. එහෙනම් බලන්න මේ බිඳුව වෙන තැන කියන්නේ උපේක්ෂාව. එතකොට බලන්න ඒ එතනම නේද අනිත්‍ය කියන ස්වභාවය තියෙන්නේ. ස්ථාවරය වෙනස් කරනවා හිත. එක සැරයක් කියනවා සැපයි කියලා, තව සැරයක් කියනවා දුකයි කියලා. ආයි දුක නිසා ආයි සැපයි කියලා ආයි පෙරලනවා. ආයි වෙනස් වෙනවා, ආයි වෙනස් වෙනවා. අන්න අනිත්‍ය. එතන තියෙන්නේ අනිත්‍ය කියන තැන තියෙන්නේ මොකද? උපේක්ෂාව කියන එක. ඒතර උපේක්ෂාව කියන තැන මොකද තියෙන්නේ? දැන් මේ රැවටීමකට අහු වෙලා නේද ඉන්නේ හිතේ. මෙයා පෙන්නලා ආයි කියනවා එක දුකයි කියලා. සැපයි කියලා පෙන්නලා ආයි දුකයි කියනවා. ආයි සැපයි කියලා වෙන එකක් පෙන්වනවා. ආයි ඒකට යනකොට ඒක ඉන්නත් බෑ. ඔය දිගටම රැවටීමක් නෙවෙයි තියෙන්නේ. එතකොට රැවටීම නිසා අපි සැප හොයන් යනකොට ආයි දුකටම නේද වැටෙන්නේ. ඔය රැවටීම මත තමයි එතකොට පැවැත්ම තියෙන්නේ නේ. අන්න හරි. හරියට හරි. දුකම තිබුණා නම් එක දිගටම පැවැත්මකුත් නැහැ. සැපම තිබුණා නම් එක දිගටම ඒක වෙනස් වෙන්නේ නැති නිසා පැවැත්මක් නැති වෙනවා. එහෙනම් කවුද ඒක පෙන්වන්නේ? මේ හිතනේ ඔව් හිතන්නේ. ආ එහෙනම් ඔන්න බලන්න රැවටීම කියන තැනම මුලාව. මුලාව කියන්නේ මෝහයටමයි. එතනමයි අනිච්චය කියන ස්වභාවය. එතනමයි උපේක්ෂාව. ඔන්න බලන්න වැඩි හොඳයි. එහෙනම් දැන් බලන්න එහෙනම් මේ මේ අපි ඔන්න ඔය කෑල්ල දැන් දැක්කොත් මේ වෙලාවේ ඔබ දකින්නවා නේද ඔන්න ඔන්න ඔය කතන්දරේ මේ හිත ගහන ගේම මේ හිතේ මායාව මේ විඥානයේ මායාව දකින්නවා නේද දැන් මෙයා සැප දුක තියෙන දැනුම තමයි සැප කියලා පෙන්වන්නේ. ඒක කරනම රැවටිලා අපි. එතකොට මෙයා පෙන්නනවා මේ මේ විඥානය පෙන්නනවා තුනක්. සැපයි දුකයි උපේක්ෂයි කියලා. ඇත්තටම තුනක්ද තියෙන්නේ එකක්ද තියෙන්නේ. සැප තියෙන දැනත් දුකම නෙමෙයි තියෙන්නේ. දුක කොහොමද දුකයිනේ? උපේක්ෂාව කියන දැන, අදුක්කම සුඛ කියන දැනත් රැවටීම නම් තියෙන්නේ එතනත් දුක නෙමෙයි තියෙන්නේ. එතකොට වේදනා සියල්ලම පමණයි පවතින්නේ. අන්න හරි. එතකොට බල ඒකනේ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ. මේ ලෝකේ දුක මත පවතින්නේ. ඒ කියන්නේ ප්‍රමාණය අඩු වැඩි වීමක් විතරයි. එතකොට අපි මේක සැපයි කියලා මේ අල්ලගෙන ඉන්නේ නේද මාත්. අන්න ඒ කියන්නේ සැපයි කියලා සැප විතරක් තියෙනවා නම් ප්‍රශ්නයක් හොඳයි නේ එහෙනම්. එහෙමද එහෙම නැත්නම් ඒක යට දුකමද තියෙන්නේ? දුක්කමයිනි තියෙන්නේ. දශම එකක් සැපයි කියන තැන දශම එකක් දුක තියෙනව නේද? දශම දෙකක් සැපයි කියන තැන දශම දෙකක්ම දුකම තියෙනවා. දුක මතම නේද සැප පෙන්වන්නේ රවටිලා. එහෙමයි එහෙමයි මහත්තයා. ආ ඔබට දැන් තේරුණාද? අන්න ඒකයි දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියනකොට දුක මතමයි මේ ලෝකේ පවතින්නේ. එහෙනම් සැපක් හම්බ වෙනවා කියන තැනම අපි රැවටිලා නැද්ද? රැවටීම. ඒ කියන්නේ වෙන්න බැරි වෙන්න බැරි දෙයක් ඔබට පෙන්නනවා. මෙහෙමයි කියලා වෙන එකක්. ඒ පෙන්නනකොට ඔබ රැවටිලා නැද්ද? අන්නේ මායාව තමයි විඥාණයෙන් කරන්නේ. එහෙනම් බලන්න සැප දුක් උපේක්ෂා කියන ওই තුන දැන් එළියේ තිබුණ නෑ නේද? ඇත්තටම. දැන් මේ හිතින් නේද මේ ගේම ගහන්නේ? ඒ ගේම ගහන ගහන හැම සැරයකටම රැවටෙනකොට ඔබ එක්ක ඇලීමට යනවා එක්ක ගැටීමට යනවා ඔතන නේද පැවැත්ම තියෙන්නේ. සැපයි දුකයි කියලා හදාගෙන. ඒ කියන ආ එහෙනම් ඔබ ඕක දැන් දකින්නව නේද? එහෙනම් බලන්න හොඳ අය නරක අය ප්‍රිය අය අප්‍රිය අය සැප දේවල් දුක දේවල් ඔය එකක්වත් එළිය තිබිච්ච දේවල්ද මේ හිතින්ද දාගන්නේ. හිතින්ද හැදෙන්නේ. මේ සිත මේ මනස තුලද මේක ගොඩ නැගින්නේ. ඔව් මානස තුලම හරි. එහෙනම් ඔන්න බලන්න දැන් ඔබට කවුරු හරි බනිනවා. බනිනකොට ඔන්න බලන්න ඔන්න බලන්න බනිනවනේ අපි හිතමු ලොකු සද්දයක් එනවා. එනකොට ඔබට හිත මොකද්ද පෙන්වන්නේ? ඇහැද කියන්නේ කනද කියන්නේ දිවද නහයද කයද කියන්නේ අරයා බයිනවා කියලා. මේ හිත නේද කියන්නේ. හිත කියන්නේ. අන්න වචන ටිකක් ඔතන ඇවිල්ලා දැන් මොකද්ද හැංගීමේනේ බනිනවා. ඒක තුලම මේ හිත හදාගන්නේ මොකද්ද? දුකයි. තරහක් නේද හදාගන්නේ? දේශය. ඔව්. අන්න බලන්න දේශයක් ගොඩ නැගෙනවා. දැන් ඒක ගොඩ නැගුණේ ඒක ගොඩ අන්න දැන් අර බලන්න. එහෙනම් දැන් දේශය තුල අන්න දේශය ගොඩ නැගිලා තියෙනවා. ඒ තුල දුකක් හටගෙන තියෙනවා. ඒ හටගන්න හේතුව බලන්න. අරයා බයින නිසාද? අර අරයාගේ අර ක්‍රියාකාලාපය නිසාද? නැත්නම් මේ හිත තුල ගොඩ නැගෙන තැන නිසාද? ඔන්න ඔතන. ඔන්න ඔතන ඔය හිත ඔතෙන්දි පෙන්නනවා නේද අරය බනිනවා. එහෙනම් බනිනවා කියන තැන ඔය හිතේ දාලා තිනව නේද ඒක එතන දුකයි කියලා. එහෙනම් මොකද්ද සැප? එයා බයින් නැත්තම් සැපයි. එයා ආදරෙන් කතා කරනවා නම් සැපයි. එයා මේ විදිහට මේ විදිහට කතා කරනවා නම් දුකයි. එහෙනම් දැන් මේ සිදුවීමට ලකුණු ටික දාන්නේ කොතනින්ද? ඔය හිතේ නේද හැදෙන්නේ? සැපයි දුකයි දෙක. ඒ හිතේ හිතේ. එහෙමයි. එතකොට එයාගේ ප්‍රශ්නයක් දෙහි තියෙන්නේ නේද? එයා නිසාද දුකට ඔබපත් වෙන්නේ? ඔබේ හිතේ තියෙනව නේද බලාපොරොත්තුව? මෙයා මේ විදිහට බයින්න බෑ කියලා. මෙයා මේ ඒ කියන්නේ මෙයා මෙහෙම කතා කරනවා නම් සැපයි. ඒ කියන්නේ ඔබ කැමති විදිය. මෙයා මෙහෙම කතා කරනවා නම් දුක. ඒ කියන්නේ ඔබ අකමැති විදිය. කැමැති අකමැති කියන දෙක නේද දැන් ඔතන හිත ඇතුලේ යෙදිලා තියෙන දිත්තය. එහෙමයි මහත්තයා එහෙමයි. එහෙනම් ඔබ මේ වෙලාවේ දුකටපත් වෙන්නේ ඔබ මේ වෙලාවේ අකමැත්තටපත් වෙන්නේ. ඔබ මේ වෙලාවේ ගැටීමකට යන්නේ අන්න අර හැංගිලා තියෙන අනිත් හිත ඔබ දැක්කේ නැති නිසා නේද? ඒ කියන්නේ ඔබේ බලාපොරොත්තුව මොකද්ද? ওই හිතේ බලාපොරොත්තුව එයා එහෙම බනින්න බෑ. එයා බනින එක දුකයි. එයා නොබනින එක තමයි සැප. එහෙනම් මේ ඔයාගේ බලාපොරොත්තුව එයා බනින්න නැති එකයි. එහෙනම් මේ වෙලාවේ ඒ සිතුවිල්ල අනිත් පැත්තේ යෙදෙන නිසා නේද මේ වෙලාවේ ඔබට මේ දුක ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හිතේ දතාවේ නේද තියෙන්නේ. දැන් තීරණාද උට. එහෙනම් අර කැමති අකමැති කියලා දෙපැත්තකට වෙන් කරගත්ත හින්දා තමයි එතකොට අපිට දුක හටගන්නේ. ඒ කියන්නේ ඔය බෙට්ටි පෙරලිච්ච කතන්දරේ නේද ඔය වෙන්නේ. ඔබ ඉරියව්ව මාරු කරනවා. ඔබ තේරුණාද දැන් මේ සිද්ධිය? ඒක පැහැදිලි පැහැදිලි. එතකොට පැහැදිලි. දැන් පැහැදිලි නේද? අන්න බලන්න. එතකොට එහෙනම් මේ සැප දුක් කියන ටික යෙදෙන්නේ මේ හිත රවට්ටන නිසා නේද? ඒ රවට්ටන තැන නේද උපේක්ෂාව කියන තැන තියෙන්නේ. අන්න බලන්න මේ වැඩි. ඒ කියන්නේ මේ මේ හිත ස්ථාවරය වෙනස් කරනවා. මේ හිත හැම හිත හටගන්න හැම හැම තැනකම දින මේ ලෝකයේ ස්වභාවය මොකද? දතාවය. දතාවය කියන්නේම අවිද්‍යාවට. දතාවේ හටගන්නේම අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ඔබ තුල අවිද්‍යාව තියෙනකම් මෙයා දෙකක් පෙන්නනවා හිත ඇතුලේ. ඔබ දුකටපත් වෙන්නේ වෙන අර බාහිරයේ කෙනෙක්ගේ ක්‍රියාකලාපය නිසාද නැත්නම් මේ හිතේ තියෙන දතාවේ නිසාද? ඕනිමාත්‍ය හිතේ තියෙන අර දෙපැත්තකට බෙදාගෙන කරගන්න තමයි එතකොට දුක හටගන්නේ. අන්න හරි. දැන් බලන්න මම කතා කරපේක ඔබට ඇහෙනවද නැත්නම් දැන් අරයා බයින්නේක ඔබට ඇහෙ එයා බයින්නේකද ඔබට ඇහෙන්නේ ඔබේ හිත ඇතුලින්ද කියන්නේ එයා බයිනවා කියලා. හිත ඇතුලින් කියන්නේ ඇහෙන එක කනට ඇහෙන ශබ්දයක් අපි තමයි කතන්දරය ඇතුලේ ගොතාගන්නේ නේද? අන්න හරි. මේ මනස තමයි ගොතාගන්නේ වැඩි ඇතුලේ. ඒ ගොතාගත් එකට නේද දැන් සැමයි දුකයි දෙකක් දාන්නේ ආයිසරය. ඇතුලින්ම. ඔව් ඔව් ඔව්. දැන් තේරුණාද වට මේ වැඩි? එහෙනම් බලන්න අර දැන් බාහිරේ කවුරුත් එතකොට ඔබට වැරද්දක් කරලා තියනවාද? ওই ටික තේරෙනකොට. එහි ප්‍රශ්න තිබිලා තියනවාද? එහි හොඳ තිබිලා තියනවාද? එහි නරක තිබිලා තියනවාද? එතකොට අපිම තමයි මේ බවාගෙන තියන්නේ එතකොට නේද? ඒ කියන්නේ කනවා වමාරනවා ආයි කනවා නේද? ඒ එහෙමයි. දැන් තේරුණාද මේ සිද්ධිය? එහෙනම් බලන්න ඒක තමයි මම පෙන්වුවේ. ඇහැට පේන එක නෙවෙයි නේද හිත හදාගන්නේ. කනට ඇහෙන එක නෙවෙයි නේද හිත හදාගන්නේ. අන්න එතන උත්තරේ තියෙනවා. ඔබට දැන් තේරුණාද? එහෙනම් හිතේ හැදෙන එකටම නේද අපි ආයෙ රැවටිලා සැපයි කියලා අල්ලගන්නේ දුකයි කියලා අල්ලගන්නේ. එහෙමයි මහත්තයා. ආ දැන් ඔබට තේරුණාද? මෙතන ටිකක් ගැඹුරු තැන. එහෙනම් බලන්න ඔබ මේක අවබෝධ කරපු තැන. ඔබ මේක දැනගත්ත තැන ඔබ රැවටීමේ ඉන්නවද තවදුරටත්? දැන් කවුරු හරි ඔබට බනිනවා. ඔබ බනින ඒ කවුරු හරි බනි කවුරු හරි ওই විදිහට තරහෙන් කතා කරනවා කියලා හිතන්නකෝ. ওই විදිහට ටිකක් සද්ද එනවා ටිකක් ලොකුවට. මේ එක එක විදිහට මේවා ඒ කියන්නේ අංගපසගත් වෙනස් වෙලා. දැන් ওই හිත නේද කියන්නේ බයිනවා කියලා එයා. ওই හිතේ නේද අන්න බලන්න. ඇහැ රූප ගැටෙනවා, කන ශබ්ද ගැටෙනවා. දැන් හිත හදාගන්න අරය බයිනවා කියලා. හරිනේ? එතකොට ඔය හිත පුරුදු කරලා තියනවා නේද? එහෙම එකකට මොකද්ද වෙන්නේ? තරහ. එහෙම එකකට මොකද්ද වෙන්නේ? දුක්ඛ. ඕම නේද අපි පුරුදු වෙලා ආවේ. ආ ඔන්න බලන්න. ඒ පුරුද්ද දැන් ඔන්න උතන්ට එනවා. දැන් මොකද්ද වෙන්නේ? අර විදිහට එනකොට ওই ශබ්ද ටික ආ දැන් එයා බයිනවා කියලා ගැටෙන්න යනවා. ඒක කරන්නේ කොහින්ද? දැන් දැන් ওই පණිවිඩය ගත්තෙත් ওই හිත ඇතුළෙන්මයි. ওই හිත ඇතුළෙන් ගත්ත පණිවිඩයට නේද දැන් තරහක් තරහයි තරහක් ඇති වෙලා තියෙන්නේ. එහෙමයි. අන්න හොඳට බලන්න. අරයා බනිනවා කියලා හදාගන්නේ ඔයාගේ හිතනේ. එයාගේ හිතවත් වෙන කාගේවත් හිතක් නෙවෙයිනේ. ඔව්. ආ මේක මේක ටිකක් ගැඹුරු කතාවක්. එතකොට බලන්න ඔයා මේක අවබෝධ කරපු තැන ඔයා මේ මේ මේක අවබෝධ කරගන්නවා දැන්. මේක ඒ ප්‍රශ්නයක් නෙමෙයි මේ හිතේ ප්‍රශ්නයක් කියලා. මේක මගේ හිතේ ප්‍රශ්නයක් කියලා ඔයා මෙතනින් අල්ල ගන්නවා. එයා එයා මොනවා කිව්වත් ඒකට ඒකට මේක ඇතුලේ නේද හැදින්නේ ඔක්කොම ටික. එයා කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද ඔක්කොම කියලා මේක ඇතුලේ නේද හදාගන්නේ. ඒ හදාගන්න එකටම නේද ආයි ගැටෙන්නේ. අන්න ඒක උතන දකින්නවා. දැකපු තැන ඔයා දකින්නද මේක යාගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේක මගේ හිතේ ප්‍රශ්නයක් කියලා මෙතනම. එන මොකද ඔබේ බලාපොරොත්තුවක් තියෙන ওই හිතේ එයා එහෙම කතා කරන්න බෑ කියලා. එයා එහෙම කතා කරන එක දුකයි. එයා මෙහෙම කතා කරන එක සැපයි. එහෙනම් ඔබ කැමති විදියට නැති නිසා නේද දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ කැමති විදියට නෙමෙයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඔබ කැමති විදියට වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක සැපයි. ඔබ අකමැති විදියට වෙනවා නම් දුක. එහෙනම් කැමැත්ත අකමැත්ත දැන් මේ කොහෙන්ද? ඕක ඇතුලින් නේද? මේක හොඳයි මේක නරකයි මේකට කැමතියි මේකට අකමැතියි කියලා. ඕනේ. ආ දැන් ඔබ ඔබ ඔකට ගැටෙන්න ගියොත් ඔබ ඉන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? අවිද්‍යාවේ නේද? අන්න හරි. එහෙනම් දැන් ඔබ දකිනවා නේද? එයා එහෙම මොකක් හරි ඒ විදියට එනකොට ඒක එයාගේ ප්‍රශ්නයක් කියලා. දැන් අපි දුමු දැන් කෙනෙක් කෙනෙක් ඔයාලට තරහෙන් කතා කරනවා. ඔබ ඇලෙන්න යනවා දෙයකට. ඔබ ගැටෙන්න යනවා දෙයකට. ඔබ දකිනවා නේද? එතනදී මේක බාහිරේ තියෙන දෙයක් නෙමෙයි මේ හිතයි පෙන්වන්නේ කියලා මේ සිද්ධිය. මේක හොඳයි කියලා පෙන්වන තැන ඇලෙනවා. මේක නරකයි කියලා පෙන්වන තැන ගැටෙනවා. මේක ප්‍රියයි කියලා පෙන්වන තැන ඇලෙනවා. එහෙනම් මේ බාහිර තියෙන දේවල් වල හොඳ නරක ප්‍රිය අප්‍රිය සැප දුක කැමැති අකමැති මේ කිසි දෙයක් තියෙනවා. නෑනේ. කිසි දෙයක් නෑ මේක ඒ වටිනාකම් ඔක්කොම දෙන්නේ උතනින් නේද? අන්න ඒක ඔබ අවබෝධ කරගන්න. තේරුණාද? හොඳයි. ඔබ ඔය ටික බලන්න ඔය ටික ඔබ අවබෝධ කරනකොට ඔබ ඉන්නව දැලීම තුල. ඕ නෑනේ. ඔබ ඉන්නවද ගැටීම තුල? ඔබ ඉන්නවද රැවටීම තුල? නෑ. ඔබ ඔය තුනෙන් එකවත් නැතුව ඔබ ඉන්නේ අවබෝධය තුල නේද? එහෙමයි එහෙම. ඒ අවබෝධය කියන්නේ විද්‍යාව තුල නේද ඔබ ඉන්නේ? හොඳට බලන්න. හොඳට බලන්න. ඔබ විතර මහත්මයා අපිට දැන් මේ මම දැන් මගේ රූපය ඇතුළේ මේ පෙන්වෙන පරාසයම හිතනේ. ඔව්. ඉතින් එතකොට මමම හිතන දේකට මමම මොකටද මේ රාගය දේශය ඇති කරගන්න කියන තැන ඉන්නාව අන්න හරි එතකොට එතකොට මහත්ම මේ දැන් මේ ඔය දැන් අපි සමාජයේ දැන් බලපුවහම සැපම ලබන මිනිසු කොට දක්කින්න නේගෙන යාලට දුක කලාතුරකින් ලැබෙන අපි හිතන දෙයක් නේද ඒකත් ඒගොල්ලෝ සැපේ ඉන්නවා කියලා අපි මොකක්ද අපි මේ සම්මතිය සැපක් නේද ඔය පෙන්වන්නේ සම්මතිය සැපයි කියලා හිතන දෙයක් නේද ඔව් ඔව් සම්මතේ එතකොට දැන් මේ සැප කියන එක එළියේ තියනවාද ඕක තමයි දැන් මම ඇහුවේ සැප එළියේ තියෙන එකක්ද ඒක කෙන කෙනාගේ පුණ්‍ය විපාකයකට ඒගොල්ලෝ කරලා තියෙන කුසල් අකුසල් අනුව ඒගොල්ලන්ට අම්මා කම්ම විපාක වෙලා තියෙනවා එහා ගොල්ලන්ට මේ ලෞකිකව සුවසේ ජීවත් වෙන්න පුළුවන් හේතු සකස් වෙලා තියෙනවා කර්ම ස්වභාවය එතකොට ඒකට. එතකොට ඒකද සැප කියන්නේ. ඒකද සැප. හොඳට බලන්න. එතන සැප තියනවාද? ඒගොල්ලන්ට කර්ම විපාකයකට කිසි දෙයක් අඩුපාඩු නැතුව ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. සැප තියෙන්නේ ওই බාහිරේ තියෙන දැන්ද හිතේද? හිත තුලද හටගන්නේ සැප දුක. හොඳට බලන්න. ඒගොල්ලන්ට ඒගොල්ලන්ට පුණ්‍ය කුසලයක් ලැබිලා තියෙනවා. ඒක හරියි. හරිද? නමුත් අපි අපි හිතුවොත් දැන් අපි මෙහෙම හිතමුකෝ පන්සලට එනවා ගෑනු ළමයි. මේ ගෑනු ළමයාගේ කතන්දරය අහලා තියෙනවනේ කොටසායයෙන් එන ගෑනු ළමයා. මේ පොයේ දවසක උපාසක උපාසිකාව ටිකක් දැක්කුත් එහෙම මේ ගෑනු ළමයාව මේ කොටම කොටසායක් ඇඳලා නේද? අත් කපලා කර කපලා මේ බ්ලවුස් එකක් ඇඳලා එනවා. ඈ බුරියක් පේන්න ওই විදිහට. දැන් මේ උපාසකම්මල ටිකට කොයි වගේද ඉන්නේ? මෙයාව දැක්කහම එයා දැක්කම තරහක් ඇති වෙන්නේ, තීන්තියක් එන්නේ, දුකක් හටගන්නේ, අප්‍රිය ජනක දර්ශනයක්. කොල්ලෝ ටිකක් ඉන්නවා. ඉන් ටිකට කොහොම වෙයිද? ප්‍රියගෙන දෙන, සැපගෙන දෙන, ඇහැ පිනවන නේද? හිත පිනවන සැප සංඥාව. එහෙනම් බලන්න එකම රූපේට දෙගොල්ලන්ට දෙකක් හැදුනේ. සැපයි දුකයි කියලා. හරිනේ? එක කට්ටියකට සැප අනික් කට්ටියකට දුක. එක කට්ටියකට ප්‍රිය අනික් කට්ටියකට අප්‍රිය. එක කට්ටියට කැමති අනික් කට්ටියකට අකමැති. එක කට්ටියකට හොඳ අනික් කට්ටියට නරක. දැන් ඔය ගෑනු ළමයා තුල තිබුණා නම් ওই ටික ඔක්කොටම හම්බ වෙන්න ඕනේ එක්ක සැප එක්ක ප්‍රිය එක්ක හොඳ ওই පැත්ත. ගෑනු ළමයා තුල දුක තිබුණා නම් ගෑනු ළමයා තුල අප්‍රිය භාවය තිබුණා නම් ගෑනු ළමයා තුල නරක තිබුණා නම් ඔක්කොටම හම්බ වෙන්න ඕනේ ඒක. එහෙනම් ගෑනු ළමයා තුල නෙමෙයි නේද මේක තිබිලා තියෙන්නේ. නෑනේ. ඕ එක එක්කෙනා හිතවල හදාගන්න. ආ දැන් ඔබතුමියට තේරුණා. අපි සැපයටපත් සැපය කියලා කියන්නේ මොකද්ද? මේ සංසාරේ මිදෙන එකයි සැප. රැවටීම නම් අපි ඉන්නේ. ඒ රැවටීම තුල නම් මිනිස්සු ජීවත් වෙන්නේ. එතන සැපක් තියෙනවා. මිනිස්සුන්ගේ පුණ්‍ය කුසලයකට ලැබෙන දේ සැපක් නෙමෙයි. ඒකේ යම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතය සුවසේ ගත කරන්න අවස්ථාවක් තියෙනවා ඒ තුල. හැබැයි සංසාර ගමනේ නිදහස් වෙලාද? ඒගොල්ලොත් මොහොතක් මොහොතක් පාසා මේ ධර්මයේ දකින්න නැත්නම් මොහොතක් මොහොතක් පාසා මේ ලෝකයක් හටගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් නේද හටගන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයක ස්වභාවය මොකද්ද? දුකක් නේද? හටගන්නේ හැම මොහොතකම. දුකක්. ආ දැන් ඔබ දැක්කද මේ සිද්ධිය? ඒගොල්ලන්ගේ පුණ්‍ය කුසලයකට ඒගොල්ලන්ට ඒ විදිහට හේතු සකස් වෙලා තියෙනවා. තව කර්මේ කර්ම විපාකයකට. තව කෙනෙකුගේ කර්ම විපාකයකට යාර කිසි දෙයක් අඩු ගානේ මේ ඉන්න තැනක්වත් නැහැ. ඉන්න හිටින්න තැනක්වත් නැහැ. ආ ඒකද සැප? මේ ලෝකයේ මිනිස්සු එක සම්මත කරගත්ත සැපක් මිසක් එතනද සැප තියෙන්නේ. ඒක කොච්චර කාලෙකද තියෙන්නේ? මේ ආයු කාලයට විතරයි නේද? එතන ගියහට පුණ්‍ය කුසල් රැස් කරගෙන නැත්නම් ආයෙ වැඩෙන්නේ අප්‍රමාණ දු ඊගාව තැන කොහෙට යයිද යා? දැන් බලන්න ওই සැපයි කියලා හම්බ වෙලා තියෙන ජීවිතවල කරගන්නෙම දුෂ්ප්‍රාඥ වැඩ නේද? සතර අපායට නේද පාරවපන් තියෙන්නේ ගොඩක් දෙනේ. හොඳට බලන්න. ඕනේ. ආ දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ දුකින් නිදහස් වෙලා. දැන් සැපේ දින්නේ ඒගොල්ලෝ. එහෙනම් සැපේ තින්නේ උතන නෙමෙයි. ඔය තියෙන්නේ අපි ලෝකේ සම්මත කරගත්ත තැන. ඒ තුල ඒගොල්ලෝ ප්‍රඥාවන්ත වුණොත් ඒගොල්ලන්ට ඒ එතනිනුත් සැපයක් විඳගෙන මේ ලෝකෝ ලෞතර සුවයටත් යන්න පුළුවන්. දැන් තේරුණාද? බුදු පියාණන් වහන්සේ එහෙන ආ ඕක සැප නම් ඒ බුදු පියාණන් වහන්සේ රජමාලිගාවෙන් ආවේ. ඇයි අර සිටුවරු ඔක්කොම ඒව දාලා ආවේ? ඒක ඒකද සැප තිබිලා තියෙන්නේ. සැප කියන්නේ මනසේ නිවීමයි සැප. තියෙන කෙනා තව හම්බ කරගන්න නේද බලන්නේ. එක වාහනයක් තියෙන කෙනා සැනසීමෙන් ජීවත් වෙනවා තව වාහනයක් ගන්න නේද හදන්නේ. එයාට වැඩිය තව වාහනයක් කෙනෙක් ගත්තොත් එයාට ඊර්ෂ්‍යාවක් එන්නේ නැද්ද? එයාට මෙච්චර තිබිලත් එයා බලන්නේ තට්ටු තුනක් නම් ගහලා තියෙන එකේ තව එක්කෙනෙක් හතරක් ගැහුවොත් පහක් ගහගන්න නේද හදන්නේ. අද මිලියනයක් තිබුණොත් හෙට මිලියන දෙකක් කරගන්න නේද හදන්නේ. එයා ජීවිතේ විඳලා තියනවාද? එයාගේ හිත හැමතිස්සෙම බලන්න විවේකයකද තියෙන අවිවේකයකද තියෙන. ඕවා විවේකීනේ. එනස ලෝකයේම තියෙන මනස තුල නම් එයා මනස තුල කැළඹීමකද ඉන්නේ, නිවීමකද ඉන්නේ. ඔව් කැළඹීම. එතකොට එයා සැපේදී ඉන්නේ දුකේදී. <laughs> දැන් ඔබට තේරුණා ඔය එතනත් සැපයි කිව්වට දුකම තමයි එතනත් එතකොට නේද මනසේ නිවීමයි දුක සැප කියලා කියන්නේ මනසේ කැළඹීමමයි දුක මනසේ නිවීමමයි සැප එතන තමයි නිවීම එතකොට මේ ගැටලු 1000ක් මැද්දේ දැන් අපි නිවීම පැත්තට යන අපි තමයි හරියටම බලන් ගියා මේ ආයෙත් හරියටම සැප අර සැප తాවකාලිකයි හරි ස්විප් එකක් ඇදෙනවා. ඔන්න බලන්න ස්විප් එකක් ඇදෙනවා. ස්විප් එකක් ඇදෙනකොට සතුටුයි නේ. සතුටුයි නේ. සල්ලි ටික අරගෙන එකකින් කරගන්න ටික කරගන්නවා. දැන් බලන්න දැන් දැන් ඒ සමහර ඒ කරගන්න දේවල් සමහරක් වෙලාවට කරගන්න බැරුව අපි හිතමු ඒ සල්ලි ටික ඉවර වෙනවා. දැන් මොකද? දැන් තව ස්විප් හොයාගෙන යනවනේ. ඔව්. දැන් දුකේ නේද ඉන්නේ? දුක්කේනේ ඕ දැන් ඔබට තේරුණාද මේ කිව්ව කතන්දරේ? එහෙනම් ඒක తాවකාලිකයි. ඒ සැප හම්බ වෙලා තියෙන දුක මත නේද? අර මං ඉස්සල්ලා පෙන්නේ එතන නේද ඉන්නේ. එහෙනම් සදාතනික සැප තියෙන්නේ කොහෙද? ඔය ඔක්කොම අතෑරලා මේ මනස නිවිච්ච තැනනේ සැප තියෙන්නේ. අන්න දැන් ඔබට තේරුණාද? අර ඔක්කොම දුක මත ගොඩ නැගෙන සැපක්. ඒක සංකල්පීය වශයෙන් ලැබෙන එකක් මිසක් තියෙන දෙයක් නෙමෙයි. අපි හිතමු වාහනයක් තියෙනවා කියලා ඔබතුමියට. ඔද්ද වටිනවා. ඕක ඇක්සිඩන්ට් වෙනවා. ඕක ඕක අපි හිතමු මේ මේ සුනාමියකට අහු වෙනවා. ඔබේ ගේ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ ප්‍රමාණයටම ඔබ සැපයි කියලා හිතන් හිටු ප්‍රමාණයටම දැන් දුක ඇති වෙලා නේද ඔබට? ඔයාටම දුක. ආ. දැන් ඔබට තේරෙනවද? එහෙනම් මේ බාහිර තියෙන සතර මහා ධාතු මත නැගෙන සැප ඒවා විනාශ වෙනකොට දුකක්ම නේද අත් කළා දෙන්නේ. ඒවැනි ස්වභාවයෙන් විනාශ වෙන ස්වභාවය නේද? අනිත්‍ය ස්වභාවයම නේද? තමක් අනිත්‍ය නම් දුකයි කියලා පෙන්වුව නේද බුදු පියාණන් වහන්සේ? එන උන්වහන්සේ දැන් විදිහට ගොඩාක් ඈත තැන. ඔබට දැන් තේරුණා සැපේ තියෙන්නේ කොහෙද කියලා. හිත නිවිච්ච කෙනයි සැපේ ඉන්නේ. ඒගොල්ලෝ ඒ සැපේ නැති වෙන්නේ ඒක සදාතනිකවම හැම මොහොතෙම යත් එක්ක තියෙනවා ඉන්නවා ඒ හැම හැම මේ ධර්මය අවබෝධ වෙච්ච කෙනා අන්න එතන ඉන්නේ. තේරුණාද? ඒගොල්ලෝ ඒ කුණු ලොරියම හලලා දාලා තියෙන්නේ. ගෙවල් දොරවල් අඹු දරුවෝ බැංකු account රත්තරන් බඩු මේ ඔක්කොම කුණු ලොරියම හලලා දාලා තියෙන්නේ. ඒ ඒ ඒ සැප තියෙන්නේ සීමාවක් තුල විතරයි. ඕකෙන් ওই සීමාවෙන් එළියට ගියාය අසීමිතයි. සීමාවක් නැහැ නේද? ඒගොල්ලෝ හැම තැනකම ඒක වින්දිනවා. ඒ සැප. දැන් තේරුණා. ඒ කියන්නේ අපි මේ ද්‍රව්‍ය වස්තු වල අරන් තියෙන සැප, සත්පුද්ගලියෝ තියෙන අරන් තියෙන සැප, ඒ සත්පුද්ගලියෝ විනාශ වෙනකොට අපිට ඒ තරමටම දුකක් නැගෙනවා නේද අනිත් පැත්තට. දරුවෝ නිසා, අම්මා නිසා, තාත්තා නිසා, ගෙවල් දොරවල් ඒවා විනාශ වෙනකොට ඒ තරමටම දුක නැගෙනවා නේද? ඔව් ඔව් මහත්මයා. දැන් ඇත්ත තේරෙනවද ඔබතුමියට අනිත් පැත්ත? එහෙමයි එහෙමයි. ආ එහෙනම් සැප තියෙන්නේ උතන නෙමෙයි සැප තියෙන්නේ දුක මතමයි. ආ ඔය සැප තියෙන්නේ ඔය ඔය කියන සැප දුක මතමයි එන්නේ. බුදු පියාණන් වහන්සේ සැප කියලා පෙන්නපු තැන දුක ඇත්තෙව නැහැ. එහෙනම් මේ ලෝකයේ පිළිබඳව මේ ලෝකේ සැප අංශු මාත්‍රයක් තියෙනවා නම් දුක නැතුව බුදු පියාණන් වහන්සේ අසුචි චුට්ටක් තිබ්බත් ගඳ එකමයි කියලා කියන්නේ නැහැ. ඒ සැප දශමයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයටම දුක තියෙන නිසායි උන්වහන්සේ එක ක්ෂණයක්වත් මේ ලෝකේ සැප පැනෙුවේ නැත්තේ. ඒ සැප දශමයක් තියෙනකොට එතන ඒ ප්‍රමාණයටම දුක තියෙනවා. ඔබතුමීට දැන් තේරුණාද? ආ එහෙනම් මෙතනින් මිදිච්ච තැන මෙතනින් මිදිච්ච තැන ඔයක අවබෝධ කරලා ලබන සැපය තුල දුක බිඳුවක්වත් නැහැ. එතන තියෙන්නේ සදාතනික සැපයක්. ඒක නැති වෙන්නෙත් නෑ ඒක නිසා. අන්න දැන් තේරෙනවද? ඒකේ අංශු මාත්‍රයක්වත් දුක නැති නිසා එතන තියෙන්නේ සත්‍ය සැපක්. සත්‍යම සතුටක්. නිර්ාමිස සතුටක්. ඒක මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් ලබන්න බෑ. ඒක නිසා නේද අර රජවරු සිටුවරු ඒව දාලා ආවේ. ඒක දැනිලා තියෙනවා. දාලා ආවේ එහෙමයි එහෙම. එන ඔබතුමියට ඒ වගේ අතෑරීමක් වෙලා තියෙනවද කවදාකවත්? නෑ නේද? එහෙනම් පේනවනේ දැන් ඔබට තේරෙනවනේ මේක ඇහුව අය සිංහනාද කරේ මොකද්ද? අහෝ සැපයි අහෝ සැපයි. මොකද්ද සැප? මෙන්න මේ නිර්ාමිෂය. තේරුණාද ඔබට? එහෙම. අජරාමර සැපත තියෙන්නේ එතන. දැන් ඔබට තේරුණා සදාතිනික සුවේ තියෙන්නේ එතන. ඔබට බලන්න සදාතිනික සුවේ තියෙන්නේ හිත නිවෙනකොට නෙමෙයිද? එහෙමයි මත් නෑ. හිතේ වෙනකොට තමයි නේද? ඔක තව හොඳට පෙල්ලලා බලන්න ඔබතුමිය. හරි? අපි ආයෙ දවසක මේක ගැන කතා කරමු. දැන් ඔබතුමියට මේ අද කතා කරපු ටික වටිනවද? ඔව් වටිනවා මත්මර මට තිබිච්චර ගොඩක් ගැටලු निराකරණය වුණා. ඔබතුමාට බොහොම පිං. එහෙනම් බලන්න ඔබතුමිය ඔබතුමිය දැන් මේ අවබෝධ කරන්නේ හිත ගැන නේද? මේ හිතේ කතන්දරේ නේද? එතකොට බලන්න ඔය ටික ඔබ දකින්නකොට ඔබ ඔබට පේනව නේද සැප දුක් මේ කියන ඔක්කොම හිතින් හට හිතින් දාන ලකුණු ටික කියලා වටිනාකම් ටික කියලා. එහෙමයි එහෙමයි. ඒ වටිනාකම් ටික කියන්නේ මොකද? කෙලස් ගොඩක් නේද? කෙලෙසෝ කෙලෙස් ඒනම් ඔය කෙලෙස් වටිනාකම් දෙනවා කියන්නේ මේ කෙලෙස් ඇති වෙනවා කියන එක නේද? ආ කෙලෙස් ටිකම නේද වටිනාකම් කියන්නේ. කෙලෙස් ටිකමයි වටිනාකම කියන්නේ. එහෙනම් ඒකම නේද ඔය හිතේ බර. ඔය කෙලස් ටික අයින් වෙනකොට නේද හිත නිදහස් වෙන්නේ නිවෙන්නේ. ඔය කෙලස් කියලා කියන්නේම ගිනි ගොඩවල් 11 නේද? අර 11 ආකාරයේ ගිනි ටික නේද ඔය තියෙන්නේ. එහෙනම් ඔය කෙලස් ටික අයින් වෙනවා කියලා කියන්නේ අර ගිනි නිවෙනවා කියන එක නේද? එහෙමයි එහෙමයි. ඒ ගින්න නිවෙන්නේ හිතේ නේද? මනසේ නේද? ඒ ගින්න නිවෙනවා කියන්නේ මනසේ ගින්න නිවෙනවා. මනසේ ගින්න නිවීමම නේද නිවන කියන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. එහෙනම් බලන්න ඒ ගින්න නිවෙනකොට ඔබ ඒ ඇලීම් තුල ඉන්නවද? ගැටීම් තුල ඉන්නවද? රැවටීම් තුල ඉන්නවද? ඔබ ඉන්නේ නෑ නේ මාත්මයා ගින්න නිවෙන්නේ. අන්න බලන්න. එතකොට ඔබ ඉන්නේ අවබෝධය තුල. අවබෝධය තුල කියන්නේ ඔබ ඉන්නේ රාගක්ඛයෝ නිබ්බාණං, දේශක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං කියන තැන නේද? එහෙමයි. එහෙනම් ওই තියෙන නිවනට යන මඟ නේද? මඟ එහෙම. ආ, ඕක පූර්ණේ වෙච්ච දවසට ආන්න රාගක්ඛයෝ නිබ්බාණං, දේශක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං ඉදන් නිස්සරණං කියලා මේකෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. දැන් තේරුණා. සාදු සාදු. එහෙනම් ඔබට අවබෝධ කරගන්න තියෙන හිත. එහෙනම් මේ හිත